ඒ ප්‍රශ්නෙට උත්තරේ දැනගන්නව නම් හොඳයි. ඒකේ වඩා ගත යුතු, තනා ගත යුතු ධර්ම හදන්න ඉස්සලා කෙනෙක් ළඟ තිබිය යුතු මූලික දැනුමක්. නිසා ප්‍රථමයෙන් සාරිපුත්ත මහා ස්වාමීන් වහන්සේ කතමේ පංච ධම්මා භාවේ තබ්බා කියලා ප්‍රශ්නයක් නගනවා. ඒකෙන් කරන්නේ මේ ඊගාවට විස්තර කරලා දෙන්න හදන මාතෘකාවට අවධානය යොමු කරනවා. ඊට පස්සේ පංචාංගිකෝ සම්මා සමාධි කියලා එකට මාත්‍රිකා තබනවා අංග පහකින් යුක්ත සමාධිය තමයි වගේ සාසනයක් ලැබිච්ච වෙලාවක කෙනෙක් වැඩි යුතු ධර්ම වශයෙන් සඳහන් කරන්නේ ඒ සමාධි ඒ ඒ ඥානවලට පාදක වෙනවා ඒ ඒ පාදක වෙන සමාධි පහක් මේ දසුත්තර සූත්‍රයේ සාරිපුත්‍ර සාංශයේ ලයිස්තුගත කරනවා පීති පරණතා එහෙම නැත්නම් ප්‍රීතිය වඩා වර්ධනය කරගනිමින් දියුණු පවුණු කරගනිමින් ඉතිර පෙතර වඩමින් කරන සමාධියක් කියලා එකක් තියෙනවා. ඊගාවට සුඛ පරණතා කියලා ඊට වඩා උසස් එකක් ප්‍රණීත එකක් සුඛය දියුණු කරමින් වඩමින් පැතුරවමින් කරන සමාධියක් තියෙනවා. ඊට පස්සේ චේතෝ පරණතා කියලා හිතේ ස්වභාවය දැනගන්නා බව නැත්නම් චිත්තානුපස්සනාව ඉතිර පැතිර යන වඩන භාවනාවක් තියෙනවා ඒක අර පීතිපන්නා සුඛපන්නතා පදනම් කරන හැදෙන එක. එතකොට ඒ ඒකට චේතෝ පරිය ඥානය කියලා කියනවා. මේ චේතෝ පරණතා සමාධියෙන් ඇති වෙන ඥාණයට ඒක අනුන්ගේ තිත් හසර දැනගන්නා ඥානය කියලා අපි සිංහලෙන් කියනවා. ඊට පස්සේ තියෙනවා ආලෝක පරණතා සම්මා සමාධිය කියලා. ඒ ආලෝක පරණතා සම්මා සමාධිය ඇතිල ඥාණයට දිබ්බ චක්කු ඥාණය කියලා කියනවා. ඒ වගේම පච්චවෙක්කන නිමිත්තන් කියලා ප්‍රතිවීක්ෂා ඥානයක් තියෙනවා. ඒකත් ඒ ප්‍රතිවීක්ෂා ඥාණයට අදාළ සමාධියට කියන්නේ ප්‍රතිවීක්ෂා නිමිත්ත කියලා මේ විදිහට පහක් අපි කාරණා වශයෙන් දැනගන්න ඕනේ. ඒ වගේම අපි මේ 118 වෙනි වැඩමුළුව ගත්තොත් අපි මේ තාකල් ඒ ගත කළ ධර්ම දේශනා හරහා ඒ පීති පරණතා සුඛ පරණතා චේතෝ පරණතා කියන දේවල් අපි අපේ අපේ භාවනා ජීවිතයත් එක්ක අපේ තියෙන පොතේ දැනුමත් එක්ක සංසන්දනය කරමින් තේරුම් ගන්න උත්සාහ කළා. එතකොට අපි කලේ අපි ළඟ තියෙන ඥාණය, අපි ළඟ තියෙන සමාධිය මේ සරම් නම් ඒ අණුව මේක දිගේ ඉදිරියට යනකොට මොනතරම් මේකෙන් ඉතිරිපෙතර වැඩිවීමක් වෙන්න පුළුවන්ද කියලා අපිට අත්දක ගන්න පුළුවන් අපිට ගලප ගන්න පුළුවන් ප්‍රදේශයත් එක තමයි අපි අරගෙන ගියේ ඒක සාමාන්‍ය මෙවැනි අවස්ථාවල විපස්සනාවට බරව දෙන අර්ථකතන නමුත් ඒ තමන්ට කිරලමන්ලා සංසන්දනය කරලා නායි ප්‍රසනාවට දාලා ආකාර පරිවිතක්කේ දානවන් කරනවා වගේම සමාධිය හරහත් පෙරකල පිං ඇති ආයත ඒ සුවිශේෂ ඥාන චේතෝපරිය ඥාන පහළ වෙන්න ඉඩ තියෙනවා. නමුත් ඒකට උනත් බැලුවොත් හේතු වෙන්නේ මේ තමන් කරගෙන යන භාවනාදී ඒ ඒ තන තමන් හිත පිළිබඳව දන්නා ගතිය වැඩි වෙනවා නම් ඒක අන්තිමට චේතෝපරිය ඥානයකින් කෙලපැමිණීම සිකප්පත්ත භාවයේ ලබන්න පුළුවන්. ඉතින් ඒ අනුව අපි අද මාතෘකා කරන්න හදන්නේ මේ ආලෝක පරණතා සම්මා සමාධි කියලා භාවනා කරනකොට තමන්ගේ හිතේ හැසිරීම හිත හසර ස්වභාවය දැනගන්න දැනගන්න ඒ යෝගාවචරය ආලෝකයෙන් ආලෝකයට ගමන් කිරීමක් වෙනවා. නැත්තම් පීති පරණතා සුඛ පරණතා කියනකොට අන්ධකාරයෙන් ආලෝකයට යamak වෙනවා. ඊට පස්සේ මේ චේතෝ පරණතා සමාධිය කරනකොට ආලෝකයෙන් ආලෝකයට යෑමක් නැත්නම් තීව්‍ර ආලෝකයට යෑමක් සිද්ධ වෙනවා. ඒ ආලෝකයට විවෘත වීම නැත්නම් උරු කර ගැනීම හරහා ඒ යෝගාවචරයට ඒ පරච අනු උපදින මරණ සත්තු පිළිබඳ අවබෝධය නැත්නම් මේකට තිබ්බ චක්කු ඥානය කියලා සාමාන්‍යයෙන් නම් සඳහන් කරලා තියෙනවා ඒක දැක ගන්න පුළුවන් අර යම් ප්‍රමාණයකට භාවනා ජීවිතයේ Taman වෙන වෙන සිද්ධියට ඉදිරිපත් වෙන ඉදිරිපත් වෙන සිද්ධියට මුල එහෙම නැත්නම් ආසන්න කාරණාව වෙනකොට පේනවා කාරණා හතරයි මේ ලෝකේ සර්වචනංශ අපිට දතේ යුතු වශයෙන් පෙන්ලා දීලා තියෙන්නේ කම්මජ චිත්තජ, උතුජ, ආහාරජ කිය. මේ ලෝකේ පහළ වෙන ඕනම දෙයක් දල වශයෙන් මේ කාරණා හතර මුල් කරගෙනයි පහළ වෙන්නේ. ඉතින් මේ චේතෝපරිය ඥානය කියලා කියන්නේ නැත්නම් චේතෝ පරණතා සමාධිය කියලා කියන්නේ මේ හිත නිසා මේ ලෝකයේ ඇතින විපිරියාස. ලෝකේ විපිරියාස නිසා හිත පෙරලෙන පෙරලි. පිළිබඳ අවබෝධය ඇති වුණාට පස්සේ තමන්ට තේරෙනවා සිදු වෙන දේවල් Tamange හිතේ හැටියට තමයි නැත්නම් හිත ගිය තැන ආදර රජමාලිගාව සෑදී වගේ එකක් තමයි සිද්ධ වෙන්නේ. වඩන ලද මනසක් ඇති කෙනාට කොයි දේ සිද්ධ වුණත් ලාභයට හදා ගන්න පුළුවන්. වඩන ලද මනසක් නැති කෙනාට කොයි දේත් පාඩුවට හිටිනවා. ඒක නිසා Taman ගැන අනුකම්පා කරන කෙනා Tamanගේ හිත හදන්න ඕනේ. එහෙම නැත්නම් අතුරෙක් හතුරෙකුට කරන්න ආසේ දඬුවම් ලැබෙනවා. හොරෙක් හොරෙකුට දඬුවම් කරන්න ආසේ මිච්ඡාපණීතං චිත්තං පාපියෝනම් තතෝ කරේ. ඒ නිසා දැනගන්නවා මේ මා වෙත පැමිණෙන එනතම් මට මුලිච්ච වෙන්න තියෙන දේවල් මගේ හිතේ හැටියට තමයි සිද්ධ වෙන්නේ. ඒක එක විදිහකට චේතෝපරිය ඥානයක් නැත්නම් චේතෝ පරණතා සමාධිය ඊට පස්සේ තමයි මේ ආලෝක පරණතා එහෙම නැත්නම් දිබ්බ චක්කු කියන්නේ මේ කර්ම ශක්තිය වැඩ කරන හැටි පිළිබඳව අවබෝධය. ඒ නිසා යෝගාවචර ඉස්සරහට යන්න යන්න තමන් වෙත පැමිණෙන දේවල් ප්‍රතික්ෂේප කරලා වැඩක් නැහැ. ඒව එන්නේ අදාළ හේතු ඇතුවයි. ඒකේ එන්නේ අදාළ කර්ම ශක්තිය ඇතුවයි. ඒකට අඬලා වැඩකුත් නැහැ. සතුටු වෙලා වැඩකුත් නැහැ. තමන්ට ඒක කම්මස්සකෝමි කම්මදායාදෝ කම්ම යෝනි කම්ම බන්දු කම්ම පටිසරණෝ යං කම්මං කරිස්සාමි තස්ස දායාදෝ භවිෂාමි इति කියලා තමන් වෙත එන දෙයට සැලෙන ගතිය අඩු වෙන පටන් ගන්නවා. ඉතින් මේ තමන් වෙත එන දෙයට සැලීම තව තවත් කර්ම රස කරනවා. තමන් වෙත එන දෙයට නොසැලීම කර්ම ගෙවන් වෙන්න බාධාවකින් තොරව කර්ම ගෙවන් වෙන්න ඉඩ දෙන අතර ඒකෙත මනාලෙස හැසිරීම අනුව අලුතෙන් කර්ම රැස් වෙන්න දෙන්නේ. ඒ ඔච්චරයි යෝගාවචරයට කරන්න පුළුවන්. වෙච්ච දේවල් අනුව විවිධාකාර දේවල් Tamanට සිද්ධ වෙනවා. දැන් මේක කියනවා තෝ එවං සමාහිතේ චිත්තේ පරිසුද්ධේ පරියෝදාතේ අනංගටි විගතූපක්ඛිලේසේ මුද භූතේ කම්මනියේ චිතේ ආනෙන්ජප්පත්තේ මේ කියනකොට හිත හුඟක් හැදිලා තියෙනවා. ඔය කියන ಗುಣ රාශියක් වැඩිලා තියෙනවා. ඒ කර්ම ශක්ති වැඩ කරනවා. සරුවච්චන් වහන්සේට සර්වඥතා ඥාණය ලැබුවට පස්සේ කර්ම ශක්තිය අනුව වාර්තාගත අකුසල් නැත්නම් විපාක වාර 12ක් හම්බෙලා තියෙනවා. කොන්දේ අමාරුවක් තිබිලා තියෙනවා, ඉසේකක් කොමක් තිබිලා තියෙනවා, කකුලට ගලක් වැදිලා තුවාල වුණා, නිින්දා ලබන්න සිද්ධ වුණා, දාන වේල වැරදුනා. ඉතින් අපි වගේ නිකම්ම නිකන් නරපණුවන්න ටොම් ගණන් කර්ම තියේදී මොනවා ගැන කතා කරන්නේ. ඉතින් අපිට ඒ නිසා අපි කොච්චර හොඳ වැඩ කරත් නරක ප්‍රතිඵල එනවා වගේ පේනවා. ඒ මොකද භෞතිකව බැලුවොත් කරන්නේ හොඳ වැඩ. නමුත් එන්නේ පරණ කර්මයක ප්‍රතිඵලයක්. එතකොට මේක නා තැවෙන්න ගත්තොත් ඒ තැවීම නිසා අලුතෙන් කර්ම රාශියක් රැස් වෙනවා. එහෙම නැත්නම් තමන් නරක වැඩ කරද්දිත් හොඳ ප්‍රතිඵල එනකොට එයා ආඩම්බර වෙනවා. ආඩම්බර වෙන්න වෙන්න අලුතෙන් කර්ම රැස් වෙනවා. ඉතින් මේකේන ආලෝකයකින් වගේ දැනගන්නවා නම් නැත්නම් ආලෝක පරණතා සමාධිය කියලා තමන් දැනගන්නවා නම් මේ මම කරන කරන දේට ප්‍රතිඵලත් එනවා තමයි. නමුත් මේත් එක දිගටම පරණ කර්මත් එනවා. ඒක නිසා මෙව පිළිබඳ හදිස්සි වෙන්න එපා. මේවා පිළිබඳ විනිශ්චය කරන්න හදිස්සි වෙන්න එපා. ඒ වගේම මම පින් කරලා තිබුණයි කියලා අපේ කට්ටියට කර්ම ප්‍රතිසන් දෙන්නේ නැහැ කියලා හිතනවත් නරකයි. කර්මේ වැඩ කරන තමයි ලෝකේ තියෙන්නේ. කර්මේ වැඩ කරන තමයි කය තියෙන්නේ. ඒක වැඩ කරන්නේ කර්ම චක්‍රය අනුව. අපි මේ කරන පුංචි පුංචි වැඩවල ඒක වෙනස් කරන්න බෑ. ඒ නිසා ධර්මයට එnde ඉස්සෙල්ලා ධර්ම චක්‍රේ කරකවෙන්න ඉස්සෙල්ලා මේ කර්ම චක්‍රය පිළිගන්න පිළි අරගෙන ඒ අනුව අලුතෙන් කර්ම රැස් නොකරනද මේ ආලෝකයේ උපදවගෙන වැඩ කරනකොට වැඩ කරනකොට අලුතෙන් කර්ම රැස් නොවෙන්නත් සික් හික්මීමක් කරගන්න. කලබල වෙන්නේ නැහැ, විනිශ්චයකට යන්නේ නැහැ, ප්‍රතික්‍රියා කරන්නේ නැහැ, විෂාත බැඳගෙන අඬන්නේ නැහැ, පුළුවන් තරම් අඩු කරනවා. ඒ වාගේම ඒ කරදරාවයි කියලා සතිය පිහිටීම නැත කරන්නේත් නැහැ. කොයි ඉරියව්වෙත් පුළු පුළුවන් වෙලාවේ එළඹ සිටි සිහියෙන් ගත කරනකොට මේක යම් පමණකට කර්ම ගෙවීම සහ කර්මය පිළිබඳව අවබෝධය මෝරනකොට තමන්ට ධර්ම න්‍යාය වැටෙහෙන්න පටන් ගන්නවා. එතකොට තමයි හිමීට කර්ම ශක්තියෙන් ධර්ම ශක්තියට මාරු වෙනවා. එතකොට අපි කියනවා කර්මය අහෝසි වෙනවායි කියලා. කර්ම ශක්තිය වල තියෙන නපුර අයින් වෙන්න පටන් ගන්නවා. එයා එන දේ බාර ගන්න ලෑස්ති. ඒක හරියට නයික් කෑවට පස්සේ, පොළගෙක් කෑවට පස්සේ, කරවලෙක් කෑවට පස්සේ ඒකට හරියටම ප්‍රතිවිෂ දන්නවනම් ඒ කාපු තුවාලෙටම තියලා ප්‍රතිවිෂ බැඳපුවාම අර විෂ මේ ප්‍රතිවිෂෙන් නැති කරනවා. ඒ වාගේ මේ Taman වෙත එන මේ කර්ම විෂ විෂම ගති එහෙම නැත්නම් අෂ්ටලෝක ධර්මේ එනකොට ඒකට නොතැබි නොසැලී මම මගේ භාවනාව කඩා ගන්නෑ මම මගේ කාලසටහන කඩා ගන්නෑ මම මගේ ආජීවය කඩා ගන්නෑ මම්මගේ සම්මා වාචා සම්මා කම්මන්ත කඩා ගන්නෑ. ඔය කොයි જાතියෙන් බහුරූපෝලම් පෑවත් මම්මගේ වැඩ ටික කරගෙන යනවා කියනකොට ලැබෙන අදිෂ්ඨාන ශක්තිය ඒක මේ ආලෝක පරණතාවයක්. එහෙම නැත්නම් දිබ්බ චක්කු ඥානයකට බීජයක් වෙනවා. ඒ යෝගාවචරයට ධර්ම ශක්තිය තේරෙන්න පටන් ගන්නවා. එයාට ඒතකොට ධම්මෝ ආවේ රක්ඛති ධම්මචාරී කියලා මොන කරදරයක් ආවත් කාලසටහන කඩා ගන්න නැතුව මොන හිරිහැරයක් බාධාවක් ආවත් සතිය පිහිටීම කරදර කරන තු ගියාම අර කර්ම ශක්තිය කර්ම චක්‍රය අහෝසි වෙලා ධර්ම චක්‍රය ක්‍රියාත්මක වෙන්න පටන් අරගත්තට පස්සේ ඊට තේරෙනවා දැන් මං වාගේ මේක දැනගෙන අමාරුවෙන් මේක තේරුම් ගන්න කටයුතු කරලා අලුතෙන් කර්ම රැස් නොකරනද ශික්ෂාගරුක වෙලා කටයුතු කරන්න දන්නේ නැති සත්වයෝ පුදුමාකාර විදිහට මේ කර්මයක් ආවට පස්සේ අලුතෙන් කර්ම රැස් කර ගන්නවා. ඒක තමන්ගේම හිත මිත්‍රෙක් වෙන්න පුළුවන්. අම්මා අප්පා වෙන්න පුළුවන්. දුව දරුවා වෙන්න පුළුවන්. ඒගොල්ලෝ ඒ ඇතිවෙච්ච කර්මේ මදිවට තව කර්ම රැස් කරනවා. අලිමදිවට හරක් කියලා වැඩිම වෙච්ච දේ මත කර්ම රැස් කරනවා. එතකොට පේනවා මේ අණුව ඒගොල්ලන් මොන සැප දෙන්න හැදුවත් ඒගොල්ල කර්මානුරූපවම තම තමන්ගේ දෛවයේ තීන්දුව කරගන්නවා. එතකොට එයාට ඒ භාවනා කරලා මේ වෙච්චි කරදර අමලි කාංකරච්ච ලොලදී ඔළුව බේරගෙන පුළුවන් තරම් සත්‍යමත් වෙලා පුළුවන් තරම් කාලසහන කඩන්න නැතුව කටයුතු කරන කෙනාට තේරෙනවා එව්වා එතනින් ගෙවුනට අලුතෙන් රැස් වෙන්නේ නැති නිසා අදිෂ්ඨාන ශක්තිය වැඩෙනවා. නමුත් එහෙම කාලසටහනක් නැහැ සම්මා වාචා නැහැ සම්මා කම්මන්ත නැහැ සම්මා ආජීවේ නැහැ එනේන කර්මෙට නිකන් වතුරේ පාවෙන පාසි ටිකක් වගේ සල්වීනියා ටිකක් වගේ එහෙට උලං ගන්නට එහෙට දුවනවා මෙහෙට උලං ගන්නට මෙහෙට දුවනවා කිසිම පදනමක් නැති කෙනා පුදුමාකාර කර්ම රැස් කර ගන්නවා ඊට පස්සේ මොන දැනුම තිබුණත් මොන ඥාණෙ තිබුණත් මොන සල්ලි තිබ්බත් මොන ආරම්භක ශේෂේ තිබ්බත් පුදුමාකාර වෙහෙසකටපත් වෙනවා. එතකොට මේ බාහිරේ දකින්න මේ පාලනයෙන් තොර தত্ত্বයක් Taman මේ මොන කර්ම දෝෂ ආවත් කාලසටහන කඩන්න නැතුව ආජීවය කඩා ගන්න නැතුව සත්‍යමත් වෙන්න දඟලනකොට Tamanට මේක නතු කරගන්න පුළුවන් ගතියක් බුදුරජාණන් වහන්සේ ශ්‍රේෂ්ඨම වශයෙන් පෙන්වන්නේ දිබ්බ චක්කු ඥානයක් විදියට. මේක තමයි දිබ්බයන් චක්කු රබිඥානයි කියලා කියන්නේ. එතකොට සෝ දිබ්බේන චක්කුණා විසුද්ධේන අතික්කන්ත මානුසකේන සත්තේ පස්සති. යාමේ තමන්ගේ මේ පිරිසුදු කරගත්ත manussත්වයේ ඉක්මවලා ගිය මේ සුවිසුද්ධ ඥානින් සත්තු දිහා බලනවා. manussෝ දිහා බලනවා චවමානේ උපජ්ජමානේ සමහරු මැරෙමින් ඉන්නවා. සමහරු උපදිමින් ඉන්නවා. මොන තරම් කවුරුත් මැරෙන්න අකමැති වුණත් මැරණක මැරෙන. මොන තරම් කවුරු හරි උපදින්න අකමැති වුණත් උපදිනක උපදිනවා. ඒක මේ කෙනාගේ ස්වච්ඡන්දය අහලා හිතලා බල්ල කරන එක නෙවෙයි ඒ කර්මානුරූපව මේක සිද්ධ වෙනවා. හරියට ආස්වාසය උපදිනවා, පවතිනවා, මැරෙනවා. ප්‍රස්වාසය උපදිනවා, පවතිනවා, මැරෙනවා. රාගය උපදිනවා වෙනස් වෙයි කියලා මැරෙනවා. ද්වේෂය උපදිනවා වෙනස් වෙයි කියලා මැරෙනවා. ඒතර පේන එක චිත්තක්ෂණයක් ඇතුළත එහෙම නැත්නම් මේ භාවනා කරන වේලාවක් විනාඩි 5ක් ඇතුළත කොච්චර රූප ධර්ම සහ නාම ධර්ම ඇතිවීමෙන් නැතිවීමෙන් යනවද කියලා බලනවා නම් ඒ වාගේ තමයි වේගුලක් ඇතුළත මීවදයක් ඇතුළත කූඹි ගුලක කොච්චර එක වෙලාවකට මැරෙමින් පවතිනවා කොච්චර උපදිමින් පවතිනවා නමුත් ඒ වේ ගුල පවතිනවා මේ වදය පවතිනවා මැරීම් විපදීම් රාශියක් මැද. ඒ වගේම සිංහල ජාතිය පවතිනවා මේ මැරීම් විපදීම් රාශියක් මැද. අපි පුංචි පුංචි මැරීම් වලට කරදාට වෙනවා. පුංචි පුංචි ඉපදීම් වලට සතුට වෙනවා. නමුත් මේකේ භවයේ පැවැත්මක් එන්න විදියක් නැහැ. කවදාකවත් මේ උප්පත්තිය තා වියෝ වීම දෙක නැතුව ඒ නිසා යාට තේරෙන්න පටන් ගන්නවා මේ මට ඉඟියක් කරන්න හෝ මට රිදවන්න නෙවෙයි මේ මගේ යාළුවෝ මැරෙන්නේ නැත්නම් මම මැරෙන්නේ ඒකේ හැටි කර්ම හැටි ඒකට පශ්චාත්තාප වෙලා නැත්නම් සතුටු වෙලා ඒ ඇති වෙන සතුට නිසා පශ්චාත්තාපයෙන් අලුතෙන් කර්ම රැස් නොකරගෙන හිටියොත් හිත පිරිසිදු භාවයකට යනවා ඒක නිසා මේ ඇතිවීම නැතිවීම දෙක එහෙම නැත්නම් කියනවනේ උප්පත්ති මරණ කියන මේ දෙක ਸਰවචනanse සඳහන් කරනවා සිව්මැදුරු කවුලකට වෙලා විතාල වීදියක් අන්තපුරයක වීදි අධ්‍යා බලාන ඉන්න කෙනෙක් Taman ඉන්න મંદિરයට සමහරව ඇතුල් වෙන හැටි පිට වෙන හැටි වීදි මේ පැත්තෙන්ලා එහා පැත්තට පයින් හැටි ඒ පැත්තෙන්ලා මේ පැත්තට පයින් හැටි සමහරව හතරමන් හන්දියේ එහා පැත්තෙන්ලා මෙහෙට යන හැටි හොඳට පේන්න පටන් ගන්නවා මේ ක්‍රියාකාරී වීදියක් කියන්නේ මිනිස්සු එහෙට මෙහෙට යනවා අර ගේම් මේකෙට යන්න වගේ මේ අපි කතා කරන වෙලාවේ බර ගහන පනාදී බර ගානක් අඬාගෙන උපදිනවා. ඉතින් මේක ඇහැටි මේ. ඒක මේ මට හින් කරන්න හෝ ඉඟි කරවන්න ආප එකක් නෙවෙයි. හැබැයි මේ දිබ්බ චක්කු ඥානෙ තියෙනවනම් ඒ සිද්ධිය දැකලා හෝ නැත්නම් ඒ ධර්මතාවයේ නිසා Tamanට ඥානීය සමාධිය නැත්නම් මේක දුකට හේතු වෙන බවත් කර්ම රැස් වෙන බවත් ඒ සමාධිය නැත්නම් ඒ ඥානීය තියෙනවා නම් ධර්මතාවයේ තේරුම් ගන්නට හේතු වෙන බවත් අනුව පුද්ගලයා දෙකක් වෙනවා. සමහරු මේක ආලෝක පරණතා සමාධිය ඇති කරගන්න හේතුවක් කරගන්නවා. තව සමහරෙක් කිසాత බැඳගෙන අඬනවා පිව පිව පිය විප්පයෝග දුක විදිහට. අප්පිය සම්පයෝග දුක විදිහට. නමුත් ඥානවන්තයා ඒක ඥානීය මොහුකුරව ගන්න සමාධිය මොහුකුරව ගන්න උදව් කර ගන්නවා. ඉතින් ඒ නිසා මේ මේ ශාසනයක් හම්බ වෙච්ච වෙලාවේ වඩා ගත යුතු දේ හැටියට සාරිපුත්‍ර ස්වාමීන් ඉදිරිපත් කරනවා මේ අතික්කන්ත මානුෂකේන සත්‍යේ පස්සති. manussත්වයේ ඉක්මවල මේ මගේ අම්මා මගේ තාත්තා කියන එක නෙවෙයි මේ ඉපදීම මැරීම කියන එක දිහා බලන්න පටන් අරගත්තොත් අපේ වැඩ නතර කරලා මේ ඉපදීම මැරීම වලට දඟලන්න පටන් ගත්තොත් හැමදාම පත්තරේ මරණ දැන්නේම තියෙනවා. ඒ නිසා අපිට මොනම වැඩක්වත් කරන්න හම්බෙන්නේ අර මරණ විදිහටත් යන්න ඕනේ මේ උපතේටත් යන්න ඕනේ. ඔය ඉපදින එක කොහොමදත් උපදිනවා මරණ එක මරනවා. මුන්න ඔබ වැඩක් බලාගනින් කිව්වොත් එහෙම ඉස්සහත බැඳ ගන්නවා බුදු අම්මේ. එහෙම කොහොමද ගෙවල් දොරවල් ඉන්නේ මේ හැම මල ගෙදරකටම යන්න ඕනේ හැම උප්පත්තිකටම යන්න ඕනේ කියලා. අපි මේ හදාගෙන තියෙන මේ පද්ධතිය අපි සමහරලාට උකට ශිෂ්ටාචාරය කියලා කියනවා අල්ලි වාතයක්. අශිෂ්ට මිනිස්සයා ගාව ඕක තිබුණේ නැහැ. ඒ මිනිස්සු මරණ ගෙවල් වලට සුදුරිදි අන්දණ්ඩයි මිනි පෙට්ටිය වලට දාන්නයි අනම්මනම තන්නේ කර අවමංගල්‍ය ආධාර සමිති දහ අවමංගල්‍ය අධ්‍යක්ෂකවරු අපට පටවපු පච මේවා තිබුණේ නැහැ මේ මෑතක තමයි මේ තෙල්ලන් තීර ඉතර කාලේ රෙදි කණක් කරන දෙපැත්තකට කාලා ගිහිල්ලා කැලේ ගහනවා කියලා අපි පුංචි කාලේ කියන්නේ ඒ තියෙනවා වෙනමම ඒකට හදාගත්ත තෝම් පිටින ගිහිල්ලා අතාරිනවා ඊට පස්සේ අනේ රාජාලියෙකුට හරි කණ්ඩ පුළුවන්. ඊවලෙකුට හරි කණ්ඩ දෙයක් තියෙනවා. රිලෙවෙකුට හරි කණ්ඩ දෙයක් තියෙනවා. දැන් ඒක නෑ. ඒක වලලලා මේ කරන විකාරේ ඒක නිසා මේ එක නිකායක් තියෙනවා මුස්ලිම් ආගමේ මරුණොත් අනිවාර්යයෙන්ම රාජාලියන්ට දෙන්න ඕනේ. මිනි පෙට්ටි මිනිය ගිහිල්ලා උස තැනක තියලා තියෙනවා කුරුල්ලෝ ඇවිල්ලා කාලයක්. බලලන්නේ නැහැ. ඒව මොනවත් ඒ මූලික ශිෂ්ටාචාර වල තිබිච්ච දේවල් නෙවෙයි. සරුවචන් වහන්සේ භික්ෂුවකට සුසාන භූමියට ගිහිල්ලා බලන්න කියලා. දැන් ගියහම මොනවද හම්බෙන්නේ? කුරුස ටිකක් තියෙයි. එහෙම නැත්නම් මේ හදපු ලස්සන ගල් වලින් කොටපු ටිකක් තියෙයි. යුද්ධ සෝම් පිටියකට යන්න ලස්සන මල්වත්තක් තියෙයි. මිනිහක් දකින්න හම්බ වෙන්නේ නැහැ. ඒ නිසා මේ උප්පත්තිය සහ මරණය හරහා සමහරක් හම්බ කරගෙන කනවා. ඒගොල්ල තමයි අපිට මේ නීති හදලා දෙන්නේ. බුදුමාකාර වේදමක් කරනවා. ඒකට කියන්නේ ආවමංගල්‍ය අධ්‍යක්ෂක කියලා. ආවමංගල්‍ය අධ්‍යක්ෂකට පස්සේ මේකෙන් වැඩියෙන්ම හිත නරක කරගන්න එක තමයි මේ පාංශු කුල දෙන සැදී පැහැදී ඉන්න සංඝයා. ඒගොල්ලොත් අවමංගල්‍ය අධ්‍යක්ෂකවරු කට්ටියක් තමයි. ඒගොල්ලොන්ගෙත් වැඩේම ඒක තමයි. මම මෙහෙම කිව්වට හරි බයයි මට. ඒ මොකද මේ කියන්න හොඳ නෑ දවසේ මුළු පන්සලේ වැඩ සේරම මේ පාංශකූලයට සහ මේ වැඩවලට ඉවරයි. ඒවා නොකරම බෑ ඒක නිසා ඒ ස්වාමීන් වහන්සේලානේ මෛත්‍රික තමා වෙන්න එපා තරහ වෙන්න එපා. මේ ආරණ්‍ය වාසී ඉන්නේ අල්ලිම කම්පලි జాතියක් වැඩිම සැලකුම් ලබන කිසිම සමාජ සේවයක් නොකරන නිකම්ම නිකම් බුබ්බඩේව කියනවා මොකද මේ අමංගල්‍ය කටයුතු කරන්නේ නැති නිසා. ආමංගල්‍ය අධ්‍යක්ෂකවරු නෙවෙයි. ඒ නිසා බටහිර ලෝකේ කියනවා භික්ෂුව කියලා කියන්නේ ආමංගල්‍ය අධ්‍යක්ෂකවරයෙක් කියලා. එයා ඉපදෙනකොටම සැලසුම් හදනවා දරුවාට. ඊට පස්සේ මරණය දක්වාම මේ කටයුතු ටික ඔක්කොම කරලා දෙනවා. ඒක නිසා භික්ෂුවට ආමංගල්‍ය වැඩි වෙන්න වැඩි වෙන්න ආලෝක පරණතා සමාධිය නෙවෙයි හම්බ වෙන්නේ පන්දම්පත්තු කරලා හම්බෙච්ච ආලෝකය තමයි හම්බ වෙන්නේ. මේක ඥානේ වඩා ගන්න ආලෝකේ වඩා ගන්න කටයුතු කරනවා කියන එකයි මේක ව්‍යාපාරයක් කරගන්නවයි කියන එකයි තන්නේ කර ආමංගල්‍ය අධ්‍යක්ෂකවරුන්ගේ වැඩපිළිවෙල. එක කෙනෙක් ආමංගල්‍ය අධ්‍යක්ෂකවරයෙක් පත්‍රේ දැනුම් දීමක් දාලා තිබුණලු ලොකු මිනි පෙට්ටි දෙකක් ගන්න කෙනාට පොඩි මිනි පෙට්ටියක් නොමිලේ සපෙනු ලැබේ කියලා. මේක විකුණා ගන්නත් බෑ කොහමද? ඉතින් කට්ටිය බලලා ඉන්නවා මිනි පෙට්ටි තුනක් මේකවර ගන්න පුළුවන්. ඒතර ලොකු මිනි පෙට්ටි දෙකක් එකවර ගත්තොත් තුන්වෙනි එක නිකන් ලැබෙනවා. මේක තමයි මේ වවාගෙන කන දෙල්ලම. නමුත් ඒ වෙනුවට මේක ආලෝක පරණතා සමාධියක් බවට පත් කරගන්නවා කිව්වහම අපි කොච්චරක් සමාජයේ ගලණයෙන් විරුද්ධ පැත්තට යන්න ඕනද කියලා පොඩ්ඩක් හිතා. ඒ වගේම මේකෙන් අදහස් කරන්නේ අපි මල ගෙදරකට ගිහිල්ලා යතයිදන් තතයේතන් යතයේතන් තතයිදන් කියලා මේ මිනිස්සයා මැරෙනා වගේ මාත් මැරෙනවා. මේ වගේ තමයි මගේ හැදිත් කියලා ඒක ප්‍රතිවේක්ෂණයට ගන්නවා. නමුත් ඒක තමයි කරදරයකට ගන්න. තමන්ට සුදුසු විදියට චවමානේ උපජ්ජමානේ උපදින මැරෙන සත්‍යෝ දැකගන්නේ ආස්වාද ප්‍රසවාසයේ ඇති වෙනවන තියනවා. රාගය, ద్వේෂය, මෝහය, වේදනාව, සද්ද, හිතවිලි මේ ඇති වෙනවා මේ නැති වෙනවා කියන එක ආධුනිකයා බරක් කරගත්තට දක්ෂ යෝගාවචරයා ඒක අනිත්‍යතා ලක්ෂණයක් විදිහට තමයි දකින්නේ. ඒක ඥානයි. ඒක ආලෝක භරණයක්, ආලෝක පැතිරීමක්. ඒක නිසා පටන් ගන්නකොට යෝගාවචරයට අම්මා තාත්තා මැරෙන්න ඕනේ මේ සද්ද ඇවිල්ලා අනේකත් කරදරයක්. හිතවිල්ලක් ඇවිල්ලා අනේකත් කරදරයක්. නමුත් භාවනා කරගෙන කරගෙන යනකොට මේ අතරේ සතිය පවත්වන්න පුරුදු වුණාට පස්සේ මේ අතරේ මගේ ඉරියව බලන්න පුරුදු වුණාට පස්සේ එව්ව නැති වෙන්නේ නැහැ. නමුත් ඒවා තිබුණට මොසරින මනසක් එන්න එන්න වෙයි වැඩෙන්නා වගේ. මේ චවමානී උපජ්ජමානී සතු දැක්කයි කියලා මරණ දන්නේ මච්චු ගහන්න යන්නෙත් නැහැ. මරණ ගවල් වල යන්න යන්නෙත් නැහැ. තමන්ගේ ඥානීය ඇති කරගන්න උදව් කරගන්න කටයුතු කරනවා. ඒක නිසා සීතිය නම් එකයි ඒ පටලවා ගන්න කෙනයි විසඳුමක් හදා ගන්න එකයි ඒ භාවිත මනසයි අභාවිත මනසයි අතර ඇති වෙනස. ඒ වාගේම හීනේ පනීතේ සමහරු ඊ타මත්ම උසස් කුලයක වර්ණවත්ව ඥානවන්තව දක්ෂව උපදේ. සමහර ඊ타මත්ම හීන කුලවල බොහොම බලන්න බැරි තරම් නරකට ඥාණය නැතුව පින් නැතුව උපදිනවා. ඉතින් කියනවා එක පවුලේ එකම අම්මට තාත්තට ජාතක උපදින දරුවන් අතර මේ හීන ප්‍රනීත ભેදේ තියෙනවා. නියුන් දරුවෝ දෙන්න අතරක් තියෙනවා. ඉතින් ඒක තමයි මේ කර්මයක් ක්‍රියාත්මක වෙන බවට අපිට දැනගන්න තියෙන්නේ. එකම පවුලේ අතර පවා උසස් පහත් ભેද තියෙනවා. ඒ මම පරිවර්තනය කිරුවා පොතක් ඒ ටපීකංශය ආඩෝගේ ගුරුමේ ඒ ස්වාමීන් වහන්සේ කියනවා අඹ ගහක හට ගන්න gediyoල එහෙම වෙනසක් නැහැ. එක ගහේ gedi ඔක්කොම එක වගේ. මොකද ඒකට කර්මයේ බලපෑමක් නැහැ. මිනිස්සු එකම අම්මට තාත්තට හට ගන්න දරුවන් අතර හීන ප්‍රනීත ભેදේ තියෙනවා. ගස්වල නැහැ. ගහේ එක ගහේ හට ගන්න gedi ඔක්කොම එක වගේ. ඉතින් මේ නිසා මේ කර්ම ශක්තිය අනුව අපේ තාත්තා අපේ අම්මා මේ අපේ අයියට සැලකුවා මට සැලකුවේ නැහැ. එහෙම නැත්නම් අරයට මෙහෙම සැලකිලි තියනවා මෙයාට මෙහෙම සැලකිලි තියනවා කියලා මේ තමන්ගේ කර්ම ශක්තියක් මේ වැඩ කරන්න කියනවා මිස වෙරළුගෙඩිය අටකටකට කඩාගෙන බෙදාගෙන හිටපු අපි අද මේ පැනවිලි පැලීනේ වැඩට අද ඇයි එනකොටාගෙන ඉතින් මේ එක පවුලේ ඒක භාවනා මධ්‍යස්ථාන. එක පිරිවෙනි. එකම අධ්‍යාපන ආයතනය, එකම කන්තෝරුවේ පුදුමාකාර වෙනස්කම් අපි දකිනවා. ඉතින් ඒව හුඟ දෙනකොට භාවනා නොකරන කාලසරණක් හදාගන්න බැරි වෙන්න, හිත පිරිසුදු කරගන්න බැරි වෙන්න හේතු ඇයි මේ එක්කෙනෙකුට ප්‍රණීතවත් එක්කෙනෙකුට හීනවත් ඇති වෙන්නේ කියලා මේකට ඉඟියක් වශයෙන් සරුවච්චන් වහන්සේ සඳහන් කරනවා ආනාපාන වගේ භාවනාවක් කරනකොට එතන රූප කර්මස්ථානයක් කරන භාවනා කරනකොට ඒ රූප කර්මස්ථානයේ හීන අවස්ථාව සහ ප්‍රණීත අවස්ථාව කියලා දෙකක් තියෙනවා. ඉතින් යෝගාවචරය මට හීන අවස්ථාව නොවේවා ප්‍රණීත අවස්ථාවම වේවා කියලා භාවනා කරන කාලේ තමයි යෝගාවචරය ආදුනිකයි කියලා කියන්නේ. එයා ප්‍රණීතක විතරයි ඉල්ලන්නේ. හීන වෙච්ච ගමන් තරහ වෙලා යනවා. කමටහන මාරු කරනවා. භාවනා මධ්‍යස්ථානේ අතාරිනවා. කාලසටහන කඩලා දානවා. නමුත් යා කවදා හරි දැනගන්නවා නම් මේ එකම අරමුණේ ප්‍රිය අවස්ථා අප්‍රිය අවස්ථා හීන අවස්ථා ප්‍රණීත අවස්ථා කියලා දෙකක් තියෙනවා මේ දෙකටම සමහිත එනකම් Taman වඩන අරමුණම ප්‍රියව වැටෙන වෙලාව සහ අප්‍රියව වැටෙන වෙලාව කියලා දෙකටම සමහිත එනකම් භාවනා කරපු කෙනාට තේරෙනවා මේ වෙනස හීන ප්‍රණීත භාවය කර්ම ශක්තියේ ක්‍රියාකාරකමක් වශයෙන් තේරුම් ගන්න නැත්නම් ඒක තේරුම් ගන්න හිතනරක් කරගන්න නැතුව සමාධිය බේර ගන්නවා කියන එක මේ අද තියෙන මේ තරඟකාරී ලෝකයේ කොහොමඩක්වත් ඉලක්ක හැම කෙනාම ප්‍රණීත වෙන්නයි හදන්නේ හැම කෙනාම සමානව ප්‍රණීත වෙන්න දඟලනවා කිසිම කෙනෙක් කැමති නැහැ හීන භාවයටපත් වෙන්න උදාහරණයක් වශයෙන් කියනවා නම් අපි මේ ඉස්කෝලේ යන ගමන් අධ්‍යාපනයේ ලබන ගමන් අපිට ක්‍රීඩා තරඟ තියෙනවා ජය පරාජය දෙක තීරුම් අරගන්න. නමුත් අද තියෙන ක්‍රීඩා තරඟ වල කිසිම කෙනෙක් පරාජය පිළිගන්න කැමති ජය ගන්න ඕන. කොච්චරද කියනවනම් පරාජය වෙච්ච අය ජයගත් අය මරනවා ක්‍රීඩා පිටියේදී. ඒ තරමටම අද මේ හීන ප්‍රනීත දෙකක් බාර ගන්න කැමති නැහැ. ඒගොල්ලෝ කියන්නේ ඒක ශිල්පේ වැරදිලා නැත්නම් විනිශ්චය වැරදිලා එහෙම අපිට අසාධාරණ වුණා උන්ට එතනදීම යුද්ධය පසෙදලන්න ඕනේ කියලා ක්‍රීඩාගාරවල මරාගා. ඒ ජය පරාජය පිළිගන්න කැමති නැහැ. ඉතින් අද තියෙන පහේ ශිෂ්‍යත්වයෙන් පටන් ගත්තා මේ තරඟේ පොඩි දරුවට දාන මේ තරඟේ නිසා ඌ පුංචි කාලෙම මිනිමරුවෙක් බවට පත් කරා. කොහොමඩක්වත් පරාජය පිළිගන්න කැමති නැහැ. ඉතින් එදා ඉඳලම දරුවගේ හිතට මේ හීනමානෙ එන්න පටන් අර ගන්නවා මේ විභාගෙන් පෙල් වෙලායි. සෑහෙන පිරිසක් වහ කනවා කෝච්චර බෙල්ල තියෙනවා මේ ලැබිච්ච manussාත්ම භාවයවත් බුද්ධෝත්පාද කාලයවත් නෙවෙයි වෙලා තියෙන්නේ මට හීන දේ ලැබුණයි කියලා. ඒක මේ කර්ම ශක්තියක වෙන දෙයක් මේ හීන වුණත් ප්‍රණීත වුණත් නිවන් දකින්න පුළුවන් ඒ දෙකම අරමුණු කරන්න පුළුවන් කියන එක කියලා දෙන්න කෙනෙක් අද නැහැ. හැම කෙනාම කියන්නේ පිංකම් කරලා ප්‍රණීත දේ ලබන්න උගන්වනවා. ඒක කියන්න කියන්න ඒක නා හීන දේ ලබනකොට තමන් නීච අහත් තුච්ච තත්වයකටපත් කරගන්න උත්සාහ කරන නිසා මේ හීන ප්‍රනීත දෙක කර්ම ශක්තියක් ඒ දෙක සමහිතින් බැලීම ආලෝකයක් ඒ ආලෝකයේ කියන සමාධිය නැත්නම් ආලෝකපරණ සමාධිය තුල තමයි අපිට කවදා හෝ දිබ්බ චක්කු ඥානෙ එහෙම නැත්නම් දෙවියන් මේ ලෝකේ දිහා බලන ආකාරයට බලන්න පුළුවන් වෙන්නේ කියලා හරි අමාරු තේරුම් ගන්න ඒක අදාළ වෙන්නේ සාමාන්‍ය භාවනා ලෝකෙට විතරයි. අනෙක් තැනක මෙහෙම කතා කරන්නවත් වෙන්නේ නැහැ. ඒක නිසා යෝගාවචරය තමන්ගේ භාවනා හරි ගියත් වැරදුනත් කාලසටහන කඩන්න නැත්නම් භාවනා හරි ගියත් වැරදුනත් ඉන්න ඉරියව්ව බලන එක අමතක කරන්නේ නැත්නම් හරි ගියත් වැරදුනත් මට මේ සමාධිය නෙමෙයි සතියයි වැදගත් වෙන්නේ කියලා දන්නේ නැත්නම් මේ කියන සමාධිය ගන්න අමාරුයි. ඒක තමයි අපි මේ විශේෂයෙන්ම දවස් 10 15 ඉන්න භාවනාවකදී අපිට ලැබෙන ලාභේ ගොඩාක් කල් මේක කරලා කරලා හීන වුණත් ප්‍රණීත වුණත් දෙකටම සමහිත තියෙනකොට අම්මතර ಜಾති සමාධියක් හැදෙනවා. අර ප්‍රණීත වෙනකොට තියෙන සමාධිය නෙවෙයි මේක. හීන ප්‍රණීත දෙක සමසේ බලන්න තියෙන සමාධියකට කියනවා ආලෝක පරණතා සමාධිය කියලා. එහෙම නැත්නම් මේ අෂ්ටලෝක ධර්මයේ කම්පා නොවීම හරහා හැදෙන මේ తాදී ගුණය නොයිව නොසැලෙන සුළු ගතිය යෝගාවචර ඇත්තටම භාවනාවට පෙළඹෙනකොට අඳුරන්නේ නැහැ. දන්නේ භාවනාවේ වැඩිගෙන එනකොට යාට අඳුනලා දෙන්න ඕනේ. අපි මේ ජයක් හොයාගෙන තමයි භාවනාවේ යන්නේ. නමුත් අවසානයේට යනකොට හීනපණීච දෙකටම සමහිත ඇති කරගන්න අපි උත්සාහ කරනවා නම් මේකේ ජය පරාජය දෙකක් නැහැ. මේකට දෙන්න තියෙන වචනේ තමයි භාවනාවේදී Tamanට ලැබෙන ජය නිතරංග ජය. විරුද්ධ පක්ෂයක් පරද්දලා ගන්න ජයක් නෙමෙයි. ඒ නිතරංග ජයක් නිසා අදාළ කරුණු වෙනකොට ප්‍රතිඵල ලැබෙනවා. ඒව නැතුව අපිට පෙරදුණයි කියලා කනගාටු වෙන්න හෝ දිනුවයි කියලා සතුටු වෙන්න වෙනව නම් තාම ලෞකික පැත්තේ තියෙන. ඒ වගේම සුවන්නේ දුබ්බන්නේ බොහොම පැහැපත් වර්ණවත් සිටිවිලි වර්ණවත් හිත් වර්ණවත් මූණු වර්ණවත් ඡවි වර්ණ අපට ලැබෙනවා. ඒ වගේම ඊ타මත්ව දුර්වර්ණ කර්ණ කළු පාට හිතවිලි වර්ණ ඡවි වර්ණ දෙකම ලැබෙනවා නමුත් මේ දෙකෙන් එකක්වත් භාවනාවට අදාළ නැහැ කොච්චර ලස්සන වුණත් කොච්චර කැත වුණත් කියලා භාවනාවට අදාළ නැහැ ඒ නිසා මේ බුරුමේ ස්වාමීන් වහන්සේ කියනවා මේ එක එකනා එක එකනා මේ භාවනා කරනකොටත් ආරාධනක් හදාගන්න අපි මේ සියන්නිකාය කියලා එකක් තියෙනවා. අමරපුර නිකාය කියලා එකක් තියෙනවා. රාමඤ්ඤ නිකාය කියලා එකක් තියෙනවා. ඉතින් සියන්නිකායට යන්න නම් ඉතින් උසස් කුලයකින් පැවිදි වෙන්න. යන්න ඕන නැත්නම් ගන්නෑ. ඉතින් මම ගියාට පස්සේ මම උඹ උඹ ඒ තාංශ ඉඳලා තියනා මේ. උඹ මොන කුලේද කියලා ඇහුවා අපේ. බුරුමේ කුල නැහැ. ඊට පස්සේ මම ඇහුවා ඉතින් උඹ එහෙනම් ඇයි ගිහිල්ලා සියන්නිකාය පැවිදුන්නේ නැත්තේ? අමර රාමඤ්ඤනිකාය පැවිදුනේ මොකද කියලා. මං කව ස්වාමීන් වහන්සේ ඕවා දන්නෙත් නෑ මං. මේ පැවිද්ද උපසම්පදාව කියන එකවත් මම දන්නේ නැහැ. මට උනේ භාවනා කරන්න. ඊට පස්සේ යනවා මේ සියන්නිකාය කට්ටියට භාවනා කරුවොත් ඉක්මනට නිවන් යන්න පුළුවන්ද කියලා. උසස් කුලයක ඉපදිච්ච නිසා. ඒ උප්පණ්ඩනයක් කරන්නේ එහෙම නැත්නම් විහිළුවක් කරන්නේ. ඒක නිසා අපි තේරුම් අරගන්නකොට මේ සුවන්න දුබ්බන්න කියන දෙක මේ මට කරන ඉඟියක් නෙවෙයි. ඒකෙන් කරන්නේ මේ දෙකම කර්මානුරූප වෙනකොට දෙකටම බාර ගන්න පුළුවන් ගතියක්. මේ දෙකම සමසේ හරියට මවක් Tamante උපදින ලස්සන දරුවක් කැත දරුවක් දෙන්නටම සමසේ ආදරය කරන්න ASCII කුසින් වදාගත්ත දරුවා විසි කරන්නේ නැහනේ තියාගෙන ඉන්න ASCII ඔක්කොම එක පවුලේ අය වගේ සලක ගන්න නම් අපිට මේ විශේෂ ලාභයක් හම්බෙන්නේ ආර්ථික දේශපාලන වතේ. නමුත් අපිට එකක් හම්බෙනවා. කොයි කෙනා හම්බුණත් සත්‍ය කඩා ගන්න නැතුව ඉන්න. කොයි කෙනා හම්බුණත් දිනචරියාව කඩා ගන්න නැතුව යන්න පුළුවන්. එහෙම නැත්නම් අපි මේ වෙළඳ ප්‍රචාර වලින් අපිට පෙන්වන්න හදන මේ පැහැපත් වීම සහ පැහැපත් නොවීම අතර පුදුමාකාර සටනක් තියෙනවා. ඒක හොඳට දැක ගන්න පුළුවන් මේ තරුණ කෙල්ලන්ගේ කොල්ලන්ගේ විශේෂයෙන්ම ලංකාවේ තාම ටිකක් අඩුයි. කොළඹ නම් අඩු නෑ තියෙනවා. පිටරටකට ගියාට පස්සේ ඒ ළමයි මේ රූපලාවන්‍ය සමාගම් වලින් දෙන ලනු කාලා කරගෙන යන වැඩ ටික දිහා බලනකොට උන්ගේ කිසිම පෙම්පාටක් නැහැ මූනේ මොකද ඔක්කොම કૃතිමයි. ඔක්කොම ඒ රූපලාවන්‍ය සමාගම් වලින් හදන ලද වැඩපිළිවෙලට යනවා. මිසක්ක මේක ඉස්කෝලයක් බවක්, මේකේ බයලජ්ජා තිබිය යුතු බවක්, මේක උප්පත්තියම මිනිස්සු සුවන්න දුබ්බන්න වෙනවා කියන එකක් කිසිසේත්ම පිළිගන්න කැමති නැහැ. ඇඩ්වර්ටයිස්මන්ට් එකේ තියෙන ඔයා කැතනම් මයි ළඟට එන්න මං හදලා දෙන්නම්. ඉතින් මේ දරුවා දුප්පත් අම්මගේ තාත්තා කෙනෙක් වුණොත් අම්මලා තාත්තලා නොකානොබි දරුවට අර ප්ලාස්ටික් සර්ජරි කරන්න වෙනවා. ඊට පස්සේ පස්සේ භයානක පසු ප්‍රතිඵල රාශියකුත් දැනෙනවා. ඒ වුණත් අර වෙලාවට ඇති වෙන අර කර්ම ශක්තිය නිසා, තල්ලුව නිසා දෙමව්පියන්ටවත් අද බේරෙන්න බෑ. විශේෂයෙන්ම ඇමරිකාව වගේ සමාජයක් ගත්තොත් ඒකේ මෝස්තර තීන්දුව කරන්නේ නාකියෝ නාකිච්චියෝ නෙවෙයි, තරුණේ. තරුණයන්ට ඕනේ මොස්තර තමයි ඉදිරියට දාන්නේ නාකි කට්ටිය අවලංගු જાතියක්. ඉතින් ඒගොල්ලෝ තමයි විවස්ථා හදන්නේ. ඒගොල්ලෝ තමයි ආගම් සකස් කරගන්නේ. ඒගොල්ලෝ තමයි මේ මොස්තර හදන්නේ. ඉතින් ඒක මේ දුප්පතුන් නැති ලෝකයක් හදාගෙන ජීවත් වෙනවා. ඒ නිසා මේ පරිසරයේ කෙලසන හැටි, චිත්ත දූෂණ වෙන හැටි කිසිම දේශපාලනඥයෙකුට කතා කරන්න බෑ. කතා කරුවොත් ඡන්ද ගන්න බෑ. ඒගොල්ලන් කරන්න පුළුවන් වෙන්නේ අර පයින් රීලොන්ට ඉනිමම් බඳින එක තමයි. ඉතින් ඒක තමයි දැන් ලංකාවෙත් සිද්ධ වෙන්නේ. මොකද අපි ඒ තරම් මේ චිත්තක්ෂණය චිත්තක්ෂණය පාසා මේ සුවන්න දුබ්බන්න දෙකට පුදුමාකාර විදියට ගති වෙලා මේ කරගෙන යන වැඩේ අපිත් කරන්නේ අර බටහිර ලෝකයේ පෙන්වන්න හදන මේ මේ රූපලාවන්‍ය එහෙම නැත්නම් බෙහෙත් විකුණන කම්පැනි වල වැඩ පිළිවෙල තමයි අපිත් යාදීලා ගත කරන්නේ ඉතින් ඒක නිසා භාවනා කරන කෙනාට මේක දැක්කොත් බුදුහාමුදුරු ඉන්න කාලෙත් මේ ප්‍රශ්නේ තිබුණා මේ කාලෙත් මේ ප්‍රශ්නේ තියෙනවා මේ කර්මානුරූපව මූණ කැත වුණාට පස්සේ කොච්චර සෙල්ලම් කරන්න ගියත් කැතයි ඔය කොච්චර සෙල්ලම් කරනවටත් වැඩිය නිකන් නාලා ගත්තනම් එළියට කෙල්ලෝ ලස්සන ඇත්තටම ලස්සනයි. මේ තුන් මේ අනම්මනම් දාලා ගත්තට පස්සේ සොරි කියලා හිතනවා යකාමාක්. උන් හිතාන ඉන්නේ මේ ලස්සනයි කියලා. මම පව් කියලා හිතනවා. ඇස්සකට එහෙම අහුනොත් ඉවරයි. ඔක්කොම විකාර වෙනවා. ඉතින් මේ ටික අද අධ්‍යාපන ශාස්ත්‍රයේ ඉන්න ඔක්කොටම නතු කරගෙන නතු වෙලා යන දෙයක් තියෙන නිසා භයානක එහෙම නැත්නම් අභියෝගයක් තියෙනවා. ඒ වයස වෙනකොට ළමයෙකුට සතිය පිහිටවන්න පුළුවන්ද? ඒ ඒ වයස වෙනකොට ළමයෙකුට ඒක පිළිබඳ අවබෝධයක් දෙන්න පුළුවන්ද කියලා දෙමාපියන් නම් කිසිසේත්ම හවුහරණක් නැහැ. ගුරුරුන්ටත් කිසිම හවුහරණක් නැහැ. ඒක නිසා දුන්නොත් මං හිතනවා ඒ මේ ළඟදී දලයි ලාමතුමා කියලා තිබුණා අවුරුදු 8 ළමයෙකුට මේ භාවනාව නැත්තම් සතිය ඉගැන්නුවා නම් ලෝක යුද්ධ පවිතිනක නතර කරන්න පුළුවන් එක පැය 24 කින්. අවුරුදු 8 ළමයෙකුට ඒ කියන්නේ ඉස්කෝලේ යනවා නම් මේ දෙකේ තුනේ පන්ති ළමයෙකුට භාවනා පිළිබඳ හැඟීමක් සතිය පිළිබඳ හැඟීමක් ඩිංගිත්තක් කර දෙන්න පුළුවන් නම් ඊට පස්සේ ලෝක යුද්ධයි කියලා හිතන්න එපා. මේ ඔක්කොම එන්නේ මේ තියෙන ලෝක යුද්ධ එහෙම නැත්නම් මේ ආර්ථික තීන්දුව එහෙම නැත්නම් මේ රට රටවල තියෙන ව්‍යවස්ථා සේරම මේ දුබ්බන්න සුවර්ණ කියන දෙක බාර ගන්න නැතුව සියල්ලම දුප්පතුන් නැති ලෝකයක් හදන්න යනවා. මට මධ්‍යම ආර්ථික කියලා කියනවා. ඒ ඒ ඒ හරුබ වලින් අපේ රටවල් මේ දුප්පත් රටවල් පුදුමාකාර සූරකෑමක් කරනවා. ඒ සූරකෑම කරන්නේ මේ වර්ණ දශකයේ ඉන්න තරුණ තරුණියෝ අල්ලගෙන. මන්ද දශකයේ ක්‍රීඩා දශකයේ ඉක්මවලා වර්ණ දශකයට යනකොට හැම කෙනාම වගේ මේ පැත්තට නතු ගතියක් පෙන්නනවා. ඒ පෙන්නන ටික රජ කරවලා ඒගොල්ලෝ පාලනය කරලා දෙමාපියෝ යටත් කරලා මේ කරගෙන යන සෙල්ලම නිසා ඒගොල්ලන්ට අර ආලෝකපරණතා සමාධියක් වෙනුවට පුදුමාකාර කෙලස් ගොඩක් වඩා ගන්න පටන් අර ගන්නවා. ඊගාවට සුගතේ දුක්ගතේ මේ යන පාරින් යන්නේ අපායටද දිවි ලෝකටද කියන එක කිසිම කෙනෙක් වග වෙන්නේ නැහැ. ඒගොල්ලන්ට ඕනේ මේ වර්තමාන මොහොතේ ආටෝපේ විතරයි. කවදා හෝ දැනගත්තොත් අද මම මේ ගත කරන්නේ මම යම් ආයුෂයක් වර්ණයක් සැපයක් බලයක් ප්‍රඥාවක් ඇති වෙලා තියෙනවා නම් ඒක ඒකාන්තෙම මේ ආත්මේ කරපු සෙල්ලමක් නෙවෙයි මේ ඉස්සරගෙන ආපු කර්ම ශක්තියක් මේ තියෙන්නේ නිසා ඉස්සරහටත් ඕනේ නම් අලුතෙන් කර්ම රැස් කරගන්න නැතුව ඒ ගෙවෙන කර්ම ගෙවිච්චාවයි මේ මොහොත බේර ගන්න පුළුවන් නම් සතියේ මේ මොහොත බේර ගන්න පුළුවන් නම් ඉන්නේ ඉරියවට හිත දාලා මේ මොහොත බේර ගන්න පුළුවන් නම් අරමුණට හිත දාලා ඔය මොන දේ ආවත් ඒ අරමුණේ හිත තබා ගැනීමට මොනම දෙයක්වත් බාධා කරන්නේ. ඒක තේරෙන්නම් හැබැයි හුඟක් දිනුනාට පස්සේ තමයි. ඒ නිසා අපිට ඉදිරියට තියෙන සුගතිය සුගති කියන්නේ දිවි ලෝකෙම නෙමෙයි මේට වඩා පහසු නැත්නම් අඩු ඝර්ෂණයක් ඇත් තැනකට යනවයි කියන එක ඒ කෙනා තේමයි තියෙන්නේ. ඒකට විශාල සමාධියක් අවශ්‍යයි. ඒ කියන්නේ ආලෝක පරණතා සමාධි කියලා. ඉතින් ඒකට හිත යන්න ගත්තොත් නැත්නම් ඒ දිහාවට ක්‍රමසාවිදි හොයන්න පටන් අරගත්තොත් හැම කෙනාටම සමාන ප්‍රභවයක් තියෙනවා. මේක වෙලා තියෙන එක යෙදිලා තියෙන අනිත් පැත්ත. අපි මේ භාවනා කරනකොට අපි ප්‍රනීත පැත්තම හොයනවා. සුවර්ණ පැත්තම හොයනවා. සුගති පැත්තම හොයනවා. ඒ නිසා අපි පටන් ගන්නකොටම කරයි. මේ සුවන්නේ දුබ්බන්නේ හීනේ දුක්ගතිය හීනේ පනීතේ සුගතේ දුක්ගතේ තියෙන දෙක තුනම බාර ගන්න මට්ටමට යනවනම් ඒක ඇත්තටම අමාරුයි ආධුනිකයන් නම් කොහොමඩත් අමාරුයි. නමුත් යම් ප්‍රමාණයක් භාවනා කරපේකනට ඒක භාවනාවෙන් ලැබෙන එකක් නෙවෙයි. ඒක මේ යෝන්සෝ මනසිකාරයෙන්, චින්තාමේ ඥාන වලින්, සුතමේ ඥාන වලින් ලැබෙන්න ඕනේ. නමුත් අපේ හිතේක බාහිර ගන්න ලෑස්ති නැහැ මේ තරංගකාරී ලෝකේ නිසා. අපි ඉන්නේ තරංගකාරී ලෝකෙක. ඒ නිසා අපි හැම වෙලාවෙම තව කෙනෙක් පරයාගෙන ඉදිරියට යන්න දෙනවා අම්මා අප්පා වුණත් කමන්නේ. ආන්නේ තරංගය ඇති කරලා තියෙන ලෝකෙක යෝගාවචරයට කැලීට යන්න කියන්නේ කැලීට ගියාට පස්සේ සුවර්ණ වුණත් එකයි දුබ්බර්ණ වුණත් එකයි හීන වුණත් එකයි ප්‍රණීත වුණත් එකයි. ඒ නිසා කාමභෝගියා කැලීට කැමති නැහැ කියලා බුදුහාමුදුරුවෝ කියනවා. කාමභෝගියා නගරයට තමයි කැමති. මොකද ඒකේ තමයි තියෙන්නේ මේ ආලවට්ටම රූපලාවන්‍ය. ඉතින් ඒක මේ පැත්තට දාගන්න කෙනෙක් අපි දකිනවා නම් මෙච්චරම මේ රූපලාවන්‍යර දුවන ලෝකේ ඒ මිනිස්සයා ඒ වෙනකොට කරලා තියෙන මේ සටන නැත්නම් ඒ වෙනකොට අරගෙන තියෙන මේ ප්‍රගතිය බුදු කෙනෙකුට කරන්න බෑ. ඒක තමා තනියම ගොඩ ගහගෙන ආපු ගමනක් මේකේ තියෙන්නේ. නිසා ඒක හැම වෙලාවෙම ඒ தත්ත්වය අගේ කරගෙනම යන්න වෙන විදියකට කියනවා නම් කිසිම යෝගාවචරයෙක් පහත් කළා කතා කරන්න නරකයි. මොකද මේ යෝගාවචරයා මේ වෙනකොටමත් මේ මූලික තීන්දුව ටික අරගෙන ඉන්නේ. දැන් මේ දියුණු කරන්න ඕනේ ටික කියන්නේ යා කරපු මේ මූලික කැපකිරීම. මූලික අබිනිෂ්ක්‍මණ ටික අගය කරලා තමයි ඉස්සරහට යන්නේ. ඒ නිසා යථා කම්මෝපගේ සත්‍යේ මේ සියල්ලම මේ විශේෂයෙන්ම මේ දිබ්බචක්කු ඥානේ බලනකොට කර්මානුරූපව සිදුවෙන දෙයක්. ඒකෙන් කියන්නේ මේ නියත ගතික වාදයක්. ඔබට මුකුත් කරන්න බෑ ස්වච්ඡන්දතාවයක් නෑ කර්මානුරූපයි කියලා. බුදුරජාණන්සේ සඳහන් කරනවා යම් තැනක Tamanට තේරෙනවා නම් මට අසාධාරණ විදිහට බැනීමක් ආවා. අසාධාරණ වේදනාවක් ආවා. අසාධාරණ විදිහ කරදරයක් ආවයි කියලා Taman දන්නවනම් පේන හේතුවක් නැත්තම් ඒකට කර්මය කියලා බාර ගන්න. පේන හේතුවක් තියෙනවනම් හේතුව නැති කරන්න. චිත්තජ වෙන්න පුළුවන් ආහාරජ වෙන්න පුළුවන් ඍතුජ වෙන්න පුළුවන් එහෙනම් ඍතු මාරු කරලා බලන්න ආහාරය මාරු කරලා බලන්න හිචේ தත්ත්වය මාරු කරන්න බැරි නම් කම්මස්සකතා ඥාන සම්මාදිට්ඨි කර්මය තමයි මේක වෙලා තියෙන්නේ කියලා ඒක නිසා බ්‍රහ්ම විහාර හතර ගන්නකොටත් මේ ලෝකයේත් එක්ක ජීවත් වෙන්න පුළුවන් තරම් මෛත්‍රියෙන් වැඩ කරන්න එතකොට ගැටුම් ගොඩක් අඩු වෙයි දුකටපත් වෙච්ච සත්‍යය දකින්නකොට කරුණාවෙන් වැඩ කරනවා කරුණාව කියලා කියන්නේ මේ වදාගත්ත මවාගත් එකක් නෙවෙයි අනුකම්පාව කවුරු හරි ළඟට යනකොට එයාගේ කම්පාවට අනුව මගේ හිත කම්පා වෙනවා නම් කරන්න ඕන දේ කරන්න ඕකට ආයේ මේ පාඩම් පන්ති ඉගෙන ගන්න ඕනේ ඊට පස්සේ බැරි නම් අවශ්‍යතාවයක් නැත්නම් එයා ලබලා තියෙන සැප සම්පත පිළිබඳ සතුටු ඒක තමයි අද අඩුම දේ මුදිතා අද තියෙන ඊර්ෂ්‍යාව මේ තුනම වැඩ කරන්න තියලාවක් එතකොට උපේක්ෂා මෙත්ත කරුණා මුදිතා උපේක්ෂා ඒක කියනවා අම්මා කෙනෙක් පොඩි දරුවෙක් හදනකොට සම්පූර්ණ මෛත්‍රියෙන් තමයි යන්නේ. අම්මගේ ගතියක් නෙවෙයි ඒකේ අම්මගේ හැටි. Taman කුසින් හදාගත්තට මෛත්‍රී කරනවා. කිරිත් දෙනවා, ආහාරත් දෙනවා, අරසාවක් දෙනවා, ඔක්කොම බලන. ලෙඩ වෙච්ච වෙලාවට කරුණාව. ඊට පස්සේ මේ කෙල්ල කොල්ලෙක් එක පැනලා ගිය දවසේ ඉතින් මොනෝ කරන්නේ? ආ ඌ ඒකිට හොඳ නම් ඉතින් හොඳයි කියලා මුදිතාව වෙනවා. ඊට පස්සේ දුවදරෝ වුණාට පස්සේ අම්මට අපට සලකන්නේ නැති වෙනකොට ඒකත් ජයසිරි මංගලම් කියලා ඉතින් උපේක්ෂාවෙන්. අම්මලා ගිහිල්ලා මේ කණ්ඩා වැටුණාට මේ පිටිය පොඩියුම් පිටිපස්සේ. ඒක අසාධාරණයි මේ. අම්මලාට තියෙන දැනගන්න ඕනේ මේ වයසක් එනවා උන්ට උන්ගේ දරුවන්ගේ වැඩ තියෙනවා. මේ නාකියෝ නාකිච්චෝ ගෙට තියන්න නාකිය මැරෙන්නෙත් නැහැ දහහක වෙන්නෙත් නැහැ කියලා කියනට වැඩිය ඒ වෙලාවට යන්න බන්තල් තියෙනවා. ගාල් කරන්න අරන්නේ තියෙනවා. ඒ වල කියලා පැත්තට වෙන එකයි තියෙන්නේ. මේ වාත වෙන්නේ නැතුව ගිහිල්ලා මේ පවුල් කරන දරුවොත් එක්ක. දැන් ඉන්න නාකියන්ගෙන් නාකිච්චන්ගෙන් අල්ලිම කරදර. මට හිතෙනවා මං ගෙදරක හිටියානම් එහෙම කොච්චර කරදරයක් වෙයිද කියලා මිනිස්සුන්ට මොකද උදේ ඉඳලා හැන්ද වෙනකම් මං කරන පිස්සු වැඩ මොන ගෙදරක හිටියත් මං වාතයක් වෙනවා දැන් මේ කැලේ ඉන්න නිසා ඔය ළඟ ළඟ ඉන්න දෙතුන් දෙනෙකුට පොඩි වාතයක් තියෙනවා ඒ උන්ට ඉතින් දිකිනුත් නැහැ මං හරයිමුත් නැති නිසා ඔගේ ගාණක් නැහැ ගෙදරක හිටියොත් කවදාකවත් මේ උපේක්ෂා කියන කත්ත පාවිච්චි වෙන්නේ නැහැ ඒ නිසා මේක සුවර්ණ වුණත් දුර්වර්ණ වුණත් හීන වුණත් ප්‍රණීත වුණත් සුගති වුණත් දුක්ගති වුණත් දැකලා කරබනේ ඉන්න පුළුවන් ගතිය ආවොත් විතරක් මේ ආලෝක පරණතා සමාධිය එන්න පටන් ගන්නවා. ඒක සාමාන්‍ය කියන්නේ කම්මස්සකතා ඥාන සම්මාදිට්ඨිය කියලා. ඒක කම්ම සම්මෝහයෙන් අපි ගලවලා දාන. අපි හිතනවා නම් මට මේ කරදර වෙලා තියෙන්නේ අසවලයි කියලා ආත්මවාදයකට වැඩෙනවා. මට මේ කරදර වෙලා තියෙන්නේ අහවල් ඒජන්තවරයා නිසා දෙයයන් ආංශ නිසා මේ සීරම බයට හදාගත්ත කර්ම. මේ සීරම බයට හදාගත්ත කර්ම. අපිට කොන්ද පණ නැති නිසා අපිට කියලා පෞරුෂත්වයක් නැති නිසා අපිට කියලා සම්පත්‍ති කරගතියක් එනකොට තේරෙන්න පටන් අර ගන්නවා ඒවා සැක හිතනම හිතට විචිකිච්ඡා කරන හිතට පරප්‍රත්‍ය හොයන හිතට කවදාකවත් දෙපයින් නැගිටලා ඉන්න බෑ. අපි පරප්‍රත්‍ය හොයන බුදුහාමුදුරුවෝ විශ්ේ වතුරට බැහැ ගන්නකම් ඊට පස්සේ තමන් තමන් සද්ධාව හදා ගන්න. අපි පරපත්තිය හොයනවා සීලයක පිහිටලා. නමුත් සීලයට ගියාට පස්සේ ඒක දිනු කරනවා මිසක් කැඩිච්ච සීල ගැන පශ්චාත්තාප වෙන්නේ නැහැ ඉදිරියට යන්න. ඒක ওই දෙකම පන්නරේ හිටින්නේ ওই දෙකටම ගැලවනයිස් වෙන්නේ සතිය වඩනකොට විතරයි. එතකොට මේ එන සමාධිය මේ ආලෝක පරණතා සමාධිය කියන එකට සාමාන්‍ය කියන්න පුළුවන් මේ සාමාන්‍ය බුද්ධිය කියලා. මේක බටහිරේ නෑ. මේ මේ ආලෝකේ බටහිරේ නෑ. මොකද බටහිරේ භෞතිකවාදයේ තියෙන්නේ. සල්ලි තියෙනවා නම් ඕන දෙයක් කරන්න පුළුවන්. අතපිට කාසිපණන් හොඳ හැටි තියෙනවා නම් හිටගෙන මම දිවි ලෝකේ මවන්නම් කියන එක තමයි බටහිරේ තියෙන්නේ. ඒකයි අපේ දරුවෝ බටට අරින්නේ අපි ඉඩංගු විදාම් විකුණම් කරලා ඔක්කොම විකුණලා පිටරට අරින්නේ. උගෙන් එකක් හම්බ වෙනවා පිටරට යන දරුවන්ගෙන් අම්මට අපට වෛර කරනවා. අනේ මේ ලස්සන දේතේ, මේ ලස්සන භූමිය, මේ ලස්සන පිරිසිදු වාතේ, මේ වතුර නැහැ. උන්න ඉන්න වෙන්නේ අර કૃත්‍රිම ටෙස්ට් ටියුබ් බේබීස්ලා වගේ ඉඳලා. හැබැයි මහා ලොකු රස්සාවල් කරනවා. හැබැයි බොක්ක <coughs> බොක්ක නෙවෙයි හිත බැලුවොත් හෙන ගහච්ච සෝම් පිටණයක් ආවා. බීලා විසි කරපු තැඹිලි කූඹයක් ආවා. ගන්න දෙයක් නැහැ. මේක එහෙම නැහැ. මේක අපි ඉඳගෙන පුළුවන් තරම් හදා බෙදාන කනවා. හැබැයි මේ මේ රටවල් වලට ගියාම පොඩි සෝමියකුත් තියෙනවා. ජොලියක්. මොකද පිස්සු පිහාට්ට පේන්න නැහැ, ලෙඩ්ඩු පේන්න නැහැ, දුප්පතුන් පේන්න නැහැ. ඉන්න හරියක් තියෙන්නේ පුරවරේ පුරංගනාවන් සහ පුරවැසියන් ලස්සනට දුප්පතුන් නැති ලෝකයක් තියෙන දෙයන්නාසේ මාව පුඩෝ කෙෂා. කිරි පැණි වගේ ඉටි ටිකව. හැබැයි පිස්සන්කොටුට ගිහලා බලුවොත් දවසින් දවස දවසින් දවස පිස්සු වැඩි වෙනවා. ඉස්පිරිතාලේ ලෙඩ්ඩු දවසින් දවස වැඩි වෙනවා. ඒ වගේම මහලු නිවාස වලට ගාල් කරන නාකියෝ නාකිච්චෝ දවසින් දවස වැඩි වෙනවා. නගරයට ගියාම ඉන්න හරියක් ඉන්නේ තරුණ පිරිස් මේ කුරුළු ලෝකේ වාගේ. ඉතින් අපිටත් හිතනවා හින ගහන්න යකෝ අපටත් බැරිද මේක ලංකාවට කෑල්ලක් අඩු ගානේ ගෙනල්ලා තියාගෙන ඉන්න කියලා. ඒක තමයි අපි අඳාගෙන අඹාගෙන යන්න හදන්නේ ඒ දුප්පතුන් නැති ලෝකේ හදාගන්න. එතකොට කොහෙද වෙලාවක් හම්බ වෙන්නේ මේ අපි දන්න කළ කළ දේ ඵලඵල දේ කියන්නේ. මට මතකයි මම අවුරුදු 18 19 විදි විතර ඒ අපේ ලොකු අයියාගේ ආభాසය නිසා ගොඩාක් කියවන්න බැලුවා මේ මාක්ස්වාදී. එහෙම නැත්නම් මේ සම සමාජ කතාවල් ඒක හරි ඇත්තටම හොඳයි මොකද වස්තුව සමසේ බෙදිලා යන එක මේ භික්ෂුන් වහන්සේලා අතර තියෙන සාංගික පරිභෝගය උතන කතා කරන්නේ වෙන මොනක්වත් නැහැ. ඉතින් ඒක කියනකොට හරි ආසාවක් ඇති වෙනවා. ඊට පස්සේ මට යටින් හිතෙනවා දැන් අපි ඔක්කොම සම සමාජ ක්‍රමයට කියන්න ගියාම කර්මේ ප්‍රතිසන් දෙන්නේ කොහොමද? මං කීව දෙනකින් අහන්න ගියා මට ඒක කියා ගන්න තේරෙන්නේ නැහැ. කොහොම කරත් එතකොට හිතා ගන්න වෙනවා කොමියුනිස්ට් ධර්මයට යනවා භෞතිකවාදයට යනවා කර්ම සහ කර්ම වල පිළිගන්න බෑ. ඒක පැත්තක තියන්න. පැත්තක තිබ්බට පස්සේ අපිට පුළුවන් මේ ඔක්කොටම තියෙන වස්තුව සමසේ බෙදලා යන විදියට ශ්‍රම විභජනය ඇති වෙන විදියට විනිවිද පේන විදියට ලස්සන කරතයි. නමුත් කර්මානුරූප වෙනසක් දකින්න බෑ. ඉතින් නිසා මේ දෙකම එකතු කරනවා කිව්වහම මේ බටහිර දර්ශනය සහ භෞතික දර්ශනය සහ ආසියාකරයේ තියෙන මේ ආලෝක දර්ශනය දිහා බලනකොට අපි ඉන්නේ අද මේ දෙක අතිනත් ගන්න වෙලාව. බටහිර ඇවිල්ලා දැකලා තිනවා අපේ ලංකාව වගේ රටවල මිනිස්සු මේ යන එන සුද්ධ කියන දේ තමයි අවංකව hina වෙනවයි කියන්නේ. ඒ කෘත්‍යම නෑ. මෙහි කරන හිණාව કૃතිම නැහැ. ඒ හැම කෙනාම පිපිච්ච ගතියකින් ජීවත් වෙන. කණ්ඩ බොණ්ඩ නැහැ, බොක්කෙ මොකුත් නැහැ. හැබැයි හිණා වෙලා ඉන්නේ. අර රටවල කාලා කාලා කාලා කාලා උදේ ඉඳලා හැන්ද වෙනකන් සිංගප්පූරුවේ වැසියෝ ගෑමට බීමට රුසියෝ සිංගප්පූරුවට යන්න බෑ උදේ පාන්දර යන්න බෑ ඒත් කනවා. දවල්ට යන්න ඒත් කනවා. හැන්දට යන්න ඒත් කනවා. උද්දේ ඉඳලා හැන්ද වෙනකන් කනවා. හැබැයි මූණ දාන් ලැල්ලක් වගේ හෙන ගහච්ච තෝම් පිටණියක් වගේ කිසිම පෙම් ගතියක් නැහැ. ඉතින් අර මිනිස්සු මෙහාට පස්සේ පේනවා මොකද්ද වෙනසක් තියෙනවා කියලා. දැන් මේ මිනිස්සු මේ ඇවිල්ලා බලනවා මේ මොන දහං ගැටෙන්ද නැත්තම් මොන ජප මන්ත්‍රෙන්ද මේ මිනිස්සු මේ සන්තෝෂෙන් ජීවත් වෙන්නේ කියලා. ඒ රොබර්ට් නොක්ස් වගේ කට්ටිය ඇවිල්ලා ලිව්වට පස්සේ සිංහලයාගේ තිබුණ ගතිය සිංහලයක් ගත ගන්න හැටි. ඒ මිනිස්සු මේ ගමයි නගරයයි දපැවයි දාගැබයි සම්බන්ධ කරන මේ යන ගතිය මොන જાතිවත් කඩන්න බෑ. අපි මේ කරන්න හදන්නේ මේ ආර්ථිකය කරා මේ මේක දෙදරවන්න තමයි හදා. දේශපාලනය කරා මේක දෙදරවන්නයි හදන්නේ. අමාරුයි. ඔය කට්ටියට නටන්න ගියාට ඔය කරන්න අමාරුයි. කෙසේ නමුත් මේක දන්න කෙනාට මේ මේ ආර්ථික න්‍යායවල, දේශපාලන න්‍යායවල සහ සමාජ න්‍යායවල මේ පටවන්න හදනවා. පිටරටුලින් ගෙනලා බොහොම ලස්සන සමීකරණ කියලා. ඒක දිහා බලනකොට පේනවා මේ හැම ජරා යකෙක් යටතේදීම හිතේ තියෙන න්‍යාය පත්‍රයක්. මේ ආලෝක පරණතා සම්මා සමාධියේ න්‍යාය පත්‍රයක් නෑ ලෝකේ වැඩ කරන හැටි දැනගන්න හදනවා මිසක් මේ ලෝකයාගේ තියෙන දුක වවාගෙන කන ආමංගල්‍ය අධ්‍යක්ෂකවරු වෙන්න හදන්නේ ඒ නිසා මේ අහිංසකකම තියෙන්නේ මේ ඔය ආලෝක පරණතා සමාධියේදී හරීම අහිංසකයි න්‍යාය පත්‍රයක් නෑ එන දේ විතරයි විකිනෙන්නෙම නැති බඩුවක් අද ලෝකේ තියෙන්නේ න්‍යාය පත්‍රයක් නැත්නම් විකිනෙන්නේ නැහැ. කිසිම කොමෝඩිටි එකක් හදන්න බෑ. ඒ නිසා මේ ආලෝක පරණතා සමාධිය ඊටාමත් දැන් ඉපදිච්ච බබෙක්ගේ මනස වගේ එන ඕන දෙයක් පිළිගන්න ලෑස්ති. නවක ගතියක් තේරෙනවා. එතකොට යාට පේනවා මේ ඉස්සරහා ඉන්න කෙනා ලැබිච්ච දේ දැකලා අඬනවා, සන්තෝෂ වෙනවා, මමත් සන්තෝෂ වෙනවා. නමුත් මේ භාවනා කරපු නිසා ඒක ඉතින් එහෙම උනේ ඇයි කියලා අහන්න කප්පට කල්පනා වෙන්නේ බහමේ ආලෝක පරණතා සමාධිය තියෙන කෙනාට මට භාවනාදී මෙහෙම වෙන්නේ ඇයි කියන ප්‍රශ්නේ කවදාකවත් එන්නේ බෑ. මොකද එනදී බාරගන්න තියෙන්නේ. ඒ නිසා කවදා හෝ මේ ආලෝක පරණතා සමාධිය එනකන් ස්වාමීන් වහන්සේ මම භාවනා කරුවා කහපාටක් ආව ඇයි? ඔන්න ස්වාමීන් වහන්සේ මම භාවනා කරුවා ඕ උඩ යනවා දැක් ඇයි? පොලිමක් ලයිස්. මොන්නම දෙයක්වත් ඇත්තද නැත්තද සංකල්පයද යථාර්ථයද කිය වෙන්නේ එනේන දෙයට ඇයි කියන එක හරියට බල්ලෙක් කඩාපනිනා වගේ gedet වෙන අමුත්තක්. කිසිම භාවනාවක් වැඩෙන්නේ මේක තමයි කංකති විචිකිච්ඡති අපරපච්චා හෝති කියලා කියන්නේ. ඒක සැක කරන්න එපා. ඒක සංඛාවට ගන්න එපා. ඇයි කියලා අහන ප්‍රශ්නේ නාස්තික ප්‍රශ්නයක් බව තේරුම් ගන්න. ඒක වෙන්නේ වෙන්න ඕනේ නිසා. ඒක උණයි කියලා gadu ගන්නේ නැත්ත් එපා. ආඩම්බර වෙන්නෙත් නැතුව ඊගාවෙන එකට ලෑස්ති වෙන්න නම් අර ගැන පශ්චාත්මර පරීක්ෂණ පවත්වන්න දෙයක් නැහැ. ඒ නිසා මේ ආලෝකපරණතා සමාධිය එනකොට ඒකට කියන්න බලන ෆ්‍රික්ෂන්ලස් පාත් කියලා. කිසිම දෙයක ගැටුමක් නැහැ. කොච්චර සෙනග හිටියත් Taman යන පාරේ මොනම බාධාවක් අත්‍යතෝ යන්න පුළුවන්. මොකද වෙන කිසිම දෙයක් ප්‍රශ්න කරන්නේ නැහැ. මේක ඇත්තද නැත්තද කියලා බලන්න ගැත්ත නම් ඉච්චර තමයි. මං ඉන්න දැන ඌව වෙන්න දෙන්න පුළුවන්ද කියලා මම පැලස ආරච්චල වගේ අපි පැහෙන්න පටන් අරගත්තොත් මොනම දෙයක්වත් විය යුතු දේවල් නෙවෙයි ලෝකෙ සිද්ධ වෙන්නේ. වෙන්න ඕන දේ තමයි වෙන්නේ. උඹ යව්ගෙන් ෂේප් වෙලා උඹ සතිය වනද්දු කරගන්නේ. උඹ ඉන්නේ ඉරියව්වේ සතිය තියාගන්නේ. ඔය යන මේ වරුවේ හීයට ආපු මට මොන ඉංගන්ද? හීය කෙරුවා යන්නේ එකයි තියෙන්නේ. බුරුමේ යන්න ඉස්සලා මට ආරංචි වුණා ගියොත් නම් ෂුවර් එකටම අඬන්න වෙනවා කියන්නේ. මං හිතාගත්ත ගමන්නේ භාවනාව හැදෙනවා නම් උඹට මස් මාළු කණ්ඩ වෙනවා භාෂාව තේරෙන්නේ නැහැ ආනපනේ අතාරින්න වෙනවා පිම්බි මහැකිලිම කරන්න වෙනවා කියලා මට අමාරු ප්‍රශ්න පත්‍රයක් දුන්නා යන්න ඉස්සෙල්ලා මං හිතාගත්ත කමන්නේ මේ ඉදිරි ගමනක් යනවා නම් සිංහල නැති උනක් කමන්නේ ආනපනේ නැතු පිම්බි මහැකිලිමත් කමන්නේ අඬන්න උනත් කමන්නේ යන්න ඕනේ ගිහිලෙකට හැඩ ගැහෙන්න බලනවා මිසක්කා මට යන්න ඉස්සලා කිසිම ගුරුවරෙක් හිටියේ නැහැ එතන. මම ගිහිල්ලා අවුරුදු 3-4ක් හිටියා. හිටියට පස්සේ මම කීප දිනක් පිටත් කරා. ඕ එක එක කනට බඩේ එකක් උන් ඉසේ එකක් උන් අපේ මේ ධම්මදාර්ණේ මෑණියට වමන යනවා. নানা ප්‍රකාරලෙට. මේ ළඟදී ඉන්දියාව ගිහිල්ලාම කිසි ගායක් නැහැ. ෂෝක් එකට ඉන්නවා. අර බුරුමේ යනකොට යනකොට වමන යන්න පටන් ගත්තාම එන්නකම් බඩ දානවා. මට ඇවිල්ලා කියනවා අමාරුයි කියලා. ඒ හොත්තටම එක්කෙනෙකුට අමාරුයි. අමාරුට පස්සේ සයිඩෝ සයිඩෝ අන්තිමට ගිහිල්ලා කියලා තියෙනවා. ඊට පස්සේ කොල්ලෝ මෙහෙට ඇවිල්ලා කරදරයක් නැතුව හිටියේ ධම්මජීව විතරයි කියලා. අනිත් හැම කෙනා මොකක් හරි චෝදනාවක් කරා. මොකක් හරි මම අවුරුදු 3-4ක් හිටියා මට කවදාකවත් මොනම වෙලාවකවත් අරක එපා මේක වැඩි කියන්න උනේ නැහැ. මට හිතුණා මං ගිය ආත්මේ බුරුමේ ඉන්නද කියලා. නෑ මම බටහිරට ගියත් මම කවදාකවත් මට ප්‍රශ්නයක් නෑ. තියෙන්නේ මේ ඉතින් ගිහිල්ලා අහනවා සාංශ මේ ඒක යාගනිෂන් එක අඩු කරන්නද වැඩි කරන්නද කියලා. මම කිව්වා දැන් ඔය තියෙන එක මොකද්ද? මම ඒක දන්නේ නැහැ. ඕක තියෙන්න බලන්න. මම පොඩ්ඩක් ඕක බලලා කියන්න හොඳ නරකද කියලා මම නැත්තම් දන්නේ නැහැ. සීනි අඩු කරන්නද වැඩි කරන්නද කියලා. කාබෝහයිඩ්‍රේට් අඩු කරන්නද වැඩි. මම කෝ තියෙන එකක් දීලා බලන්න. මගේ හිත කියන්නේ වයි ඉස්සලා මේක. මට මයි ළඟ නැහැ. දැන් ඔබ වහන්සේගේ සීනි කියද මම කවදාවත් බලලා නැහැ. බ්ලඩ් ප්‍රෙෂර් එක නේ බලලා නැහැ. බලන්නෙත් නැහැ. ඒ කාටෝක සැලසුම් හදන්න බෑ. මේ තියෙන එක මට තේරෙන්නේ නැත්නම් මේ මීටර වල තේරෙයි කියලා ඕගොල්ලෝ හිතනවාද? මේ ඕම් නීතිය ඕම් මීටරෙන් හොයලා ඕම්ගේ නියාමයේ ඔප්පු කරන පචයක් නේ භෞතික විද්‍යාව කියන්නේ. ඕම් කියන මිනිහා ඉස්ලාම කෑවල අනු. ඒක ලියලා මේ විදුලිය වැඩ කරන්නේ ඕම් න්යාමයට කියලා ඌ මීටරයක් හැදුවා. දැන් ඒ මීටරෙන් මැල්ලා කියන ඕම් මහත්තයා කියපක ඇත්තයි කියලා. ඉතින් හොරා ගෑමයි පේනවට පස්සේ ඌ කියනවා මගේ අතට හොරකම් කරයි කියලා. උගේ මම මම අත්දකින්න දෙයක් මොකුත්ම නැහැ. මේ යන්ත්‍රය මොකද්ද කියන්නේ? ටෙක්නීෂියන් මොකද කියන්නේ? දොස්තර මොකද්ද කියන්නේ? කියන්නේ අපි මේ Tamange ආලෝක පරණතාවය මගේ හිත වැඩ කරන හැටි, මගේ කය වැඩ කරන හැටි, මේ ඍතු වැඩ කරන හැටි, ආහාර වැඩ කරන හැටි දැනගන්න මේට වැඩි හොඳ යන්ත්‍රයක් මුළු ලෝකෙම නැහැ. අපි ඒක කවදාකවත් වැඩ ගන්නෑ. ටෙක්නීෂියන්ට බාර දෙනවා, යන්ත්‍ර වලට බාර දෙනවා. එතකොට මේ ශරීරයේ <clears throat> කුරේ ගෙවිලා වගේ භාගයට ගොනා යන්නේ අඩමනට අහන්න දෙයක් නැහැ. ආලෝක පරණතා කියලා කියන්නේ මේ යන්ත්‍රේ දීලා තියෙන්නේ කිසිම කිසි දෙයක් මේකත් එක්ක සම්බන්ධ වෙච්ච ආපතගත වෙච්ච ඒක මඟහරල යන ගතියක් හිතේ නැහැ. ඒ හැම එකක්ම මේක ඇතුලේ තියෙන. ඒසම් මානවයාගේ එක සෛලයක් ගත්තත් එක RNA එකක් DNA එකක් කියන පුංචි ඥානයක් ගත්තත් ඒකේ මුළු මානව ඉතිහාසයේ තියෙන සියලුම දැනුම තියෙනවා. ওই දැන් තියෙන කිසිම යන්ත්‍රයක් නැති වුණාට මේක ජීවත් වෙන්න පුළුවන්. ඒගොල්ලෝ කියන්නේ ඒව නෙවෙයි අපි නැතුව ඕගොල්ලන්ට බෑ කියලා බම්බු ගහගන්න කියන එකයි තියෙන්නේ. උඹට උඹ බම්බු ගහප යනවා කැලේට. බුදුහාමුදුර කියන කැලේට කියන්නේ මොකද්ද තියෙන ආනිසන්තේ? උඹ හැන්දකොර යනකොට මුලක් කියලා හිතලා අඩිය තියපන් තරපෙක් ගහයි. මැරුණා ඉවරයි. එච්චරයි කැලේ ඉන්නකේ තියෙන ලාභය. අඬන්න හෝ ගන්න කෙනෙක් ඇත්තෙත් නෑ මරණ පරීක්ෂණ කරන්න කෙනෙකුත් නෑ මම ටික දවසක් යනකොට ඇට සැකිල්ලක් තියෙනවා තියෙයි පාරයිනේ එච්චරයි දැන් එහෙම නෑනේ මේ අරන්නේ ඇතුලේ සක්ෂණ සංස්ථාවල් තියෙනවා ප්‍රතමාදාර පෙට්ටි තියෙනවා. දොස්තරලා ගෙනල්ලා මේක වණ කරලා තියෙන වනේ වණ කරලා තියෙන්නේ. මොකද අපි මේ ඔක්කොම કૃතිම කරන දිනවා මේ Tamange ආලෝකේ. භාවනා කරනකොට Tamanට මේ ඊර්තුව කියන්නේ මොකද්ද? කැම කියන්නේ මොකද්ද? කය කියන්නේ මොකද්ද කියන එක තේරෙන්නේ නැහැ. මේකට සුද්ධ කියන්නේ බොඩි නොලෙජ් කියලා. යමක් උනාට පස්සේ මේ ශරීරය කරන දේ පොඩ්ඩක් බලන්න. එයා දන්නව කරන්න ඕන දේ. ගින්නකට අත වැටෙනාට පස්සේ අත පිටිපස්සට ගන්නවා කියන කවුරු කියලා දෙන්න ඕනේ නැහැ. ක්‍රිෂ්ණමූර්තිතුමා අහනවා මේ මේ දැන් යනවා කියලා තුම යනකොට මේ කකුල තියන්න හදනකොටම තේරෙනවා මොකක්ද කෘතිම දෙයක් තියෙනවා වගේ. තියන්න චිත්තක්ෂණයක් ඉතලා දැනගත්තොත් මේක පොලොන්තලිස්සෙක් කියලා. දකුණු පාය තියලා දුවන්නද වමට දුවන්න ඕනද කියලා කහින් හරි අහන්න ඕනද කියලා. නෑ. උදුවල ඉවරයි. ඒක තමයි ශරීරය කියන්නේ. ඒ නැගත් කාර්යයක් ගෙනලා මේ පොළොන් තරිස්සේ දැක්කා මම උතුරටද මේ තරේ මරුවා ඉන්නේ, දකුණේද මරුවා ඉන්නේ. ඔක්කොම පොයිනේ. ආන්නේ ඒ අහලෝකය. ඒක තමයි මනුස්සයා කියලා කියන්නේ. අද ඉන්න මිනිස්සු නිකම්ම නිකන් රූකඩ වෙලා ඔක්කොටම යන්ත්‍රෝපකරණ හදාගෙන කවුදෝ දෙන දෙයකට මේ න්‍යාය පත්‍රය හදනවා මිසක් ඒකට අපිට තේරෙන්නේ නැහැ මේ ලෝකේ මේ දිබ්බ චක්කු ඥානය කියලා මේ දිබ්බ චක්කුන කියලා මේ මහා ඥානෙ නැති වුණත් මේ තර්කානුරූප අපිට මේ දකින්න පුළුවන් දේ පාවිච්චි නොකරන තාක්කල් අපේ manussකමක් නැහැ. අපිට ක්ෂණ සම්පත්තිය තේරෙන්නේ නැහැ. දුර්ලභව manussත්ව ප්‍රතිලාභෝ කියන එක තේරෙන්නේ නැහැ. අපි මේ එක එකනා හොය හොය යන. මේ ඥානෙ පහළ වුණාට පස්සේ නැත්තම් මේ ආලෝක පරණතා සම්මා සම්මා සමාධි කියන එක ඔය විස්තර කරපු විදිහට ඒක දිබ්බ චක්කු ඥාන වශයෙන් සඳහන් කරනවා නැත්නම් චතුූපපාත ඥාන කියලා සඳහන් කරනවා. ඉපදින මරණ දෙපේනවා. ඒක මේ ආස්වාද ප්‍රසවාසය ඇතිවීම පැතිවීම කිලෝරක් නැතුව දකපු කෙනාට ලෝකේ ඉන්න සත්තුත් මේ වගේ තමයි. ඉතින් අම්මා මැරනවා කියන එක වෙන එකක් තමයි. නමුත් අම්මත් කියන්නේ සතෙක්. මෙන්න මේ ඥාණය ආවට පස්සේ එයාට සලකා බලනවා පිටිපස්සේ මං ඉස්සර මේ වෙච්ච හැම දෙයකටම සැලෙන ගතියක් තිබ්බා. හටහන් තියාගෙන මේක හොඳයි මේක නරකයි කියලා. නමුත් මේ පීතිපරණතා, සෝකපරණතා, චේතෝපරණතා, ආලෝකපරණතා සමාධිය යනකොට ඒව සැලෙන්නේ නැතුව නෙවෙයි ඉච්ඡර විතර සැලෙන්නේ. එතකොට ඉච්ඡර විතර පෙට්‍රල් පිච්චෙන්නේ ඉස්සර විතර ගෙවිලා චරචර ගාලා එන්ජින් එක සවුත් වෙන්නේ යන්නේ නිකන් කාපට් දාපු පාර යනවා වගේ යන්න පටන් ගන්නවා. එතකොට තමයි තේරෙනවා සුකෝ බුද්ධානං උප්පාදෝ අපි මේ පීටිපරණතා සුඛපරණතා චේතෝපරණතා ආලෝකපරණතා නැතුව මේ ඩබල් PhD හදාගෙන අනම්මනම් කටයුතු කෙරුවට කවදාකවත් මේ විදිහට අඩුම ශක්ති දහණයකින් අඩුම ප්‍රබව නාස්තියකින් මේ සැප ගමන යෑම කවදාකවත් කරන්න බෑ. ඊට ලීස් ෆ්‍රික්ෂනල් පාත් කියලා කියනවා අඩුම ඝර්ෂණකින් යන ගමන. මේ බුදුජානනාච අපිට පෙන්ලා තියෙන්නේ අඩුම දේවල් විනාශ කරලා අදුම ශක්ති දහනකින් මේ යන ගමන. ඒතකොට මේ ප්‍රත්‍යවේක්ෂාවෙන් පච්චවේකන නිමිත්තෙන් තේරෙනවා මං අර මෙතෙක්කල් කරපු රළු පරලුකම් හරහා මං ගිහිලා තියෙන මේ විසම පොළව හරහා තමයි මේ සම පොළවක රස තියෙන්නේ. එහෙම නැතුව කවදාකවත් සම පොළවේ පටන් ගත්ත එක්කනාට සම පොළවෙන් ඇති වැඩක් නැහැ. ඒක නිසා සරුවත් chance සඳහන් කරනවා පුංචි දරුවා අවුරුදු 6 වෙන්නේ ඉස්සෙල්ලා හිතේ කිසිම කෙලෙසයක් නැහැ. නමුත් උට සමාදම් වෙන්න බෑ සංසන්දනය කරන දෙයක් නැති නිසා. දැන් අපි එතනින් ඇවිල්ලා දැන් ගාගෙන අනාගෙන කක්ක කරගෙන දැන් හේදුවට පස්සේ පච්චවේකන ඥානෝලින් පේන ඔබ මේ පාරේ නොගිය නම් ඕම් බලාපන් ඇති වෙන්න ඇති වෙන සත්තු. ඕම් බලාපන් මරණ උපදින සත්තු. ඕම් බලාපන් හීන ප්‍රනිසෝල දඟලන හැටි. දැන් ඔබ සැලෙනව අඩුයිනේ. ඉන්නේ ප්‍රතිවේක්ෂාව බුදුහාමුදුර අපට දෙන එකක් නෙවෙයි. ඒ වාගෙම ඒ පච්චවෙකන නිමිත්ත නැතුව කිසිම සමාදානයක් වෙන්න බෑ. කිසිම සන්තෝෂ වෙන්න බෑ. ඒක අපිට ලැබෙන අතිරේක ලාභයක්. මේ අමාරුවෙන් කටුකොහලක ඉඳලා වෙල්ෙලියකට ගියා වගේ ගියාට පස්සේ ඒ වෙල්ෙලිය වටිනාකම තියෙන්නේ රිංගපු කටුකොහලේ හැටියට. එයාට ඒ සංසන්දනය තුළ තමයි ප්‍රතිවේක්ෂාව සිද්ධ වෙන්නේ. ඒක මේ එහා පැත්තට ගියාට පස්සේ හැරිලා බලනවා තමන් ආපු පාර. බුදුජානන්සේ සඳහන් කරනවා පියාකුස්සෙක් රාජාලියෙක් ගොදුරකට ගහන්න හදන වෙලාවක එයා සම්පූර්ණ ඥාණය යොදලා ඒ සත්තු ඉන්න එන දිහාවේ හැංගිලා බලාගෙන ඉන්නවා කොයි සතාටද ගහන්නේ කෝකද දුරවල ඌ කොටු වෙනකන් ඉන්නවා. කොටු වුණාට පස්සේ එතකම්ම මෙයා මේ ගහක් වගේ ඉන්නේ. හරියට සතා කොටුවේදී දැක්කට පස්සේ පණින පිම්මේදී හරියට ගණන් කරනවා මේ සතාටමයි විදින්නේ ඊයේ විද්ද වගේ ගත්ත ගමන් අහසට පනින්න ඕනේ. මොකද මුළු සනුවරේම කෑ ගහන්න පටන් අර ගන්නවා. ඉතින් මෙයා එහෙම ගහලා අහසට යන්න යන්න පියාකුස් අදිනු පොළොවට පාත් වෙන්න පාත් වෙන්න හතුර අදිනු. ඒ නිසා මෙයා කරන්නේ ඊ ගහක වේගයෙන් සතා දැහැගත්ත පහුරෝලින් අල්ලන ඒ විදිහට තමන්ගේ තටු වලටවත් හොටේටවත් බාධා නොවන විදිහට සතා මරහඬ තලනවා. උඩට යන ගමන් ਸਰවචන්සේ සඳහන් කරන ඔබ නැවත හැරිලා බලනකොට මං කොතනද හිටියේ සත්තු කොහොමද ආවේ කොහොමද මං ගණන් කරේ ගණන්ව හරි ගිය හැටි ඒ ජයග්‍රහී ගමන තුල හැරිලා බලන ගතියක් තියෙනවා පච්චවෙක්කන ඥාන කියලා කියනවා ඒකෙන් තමයි යා තීරුම් අරගන්නේ අද මට ගොදුර හරි ගියා කියලා එතෙන් යනකොට යාගේම ඥානෙ තමයි නමුත් වැඩ කෙරුවට පස්සේ ඒ ගැන සලකා බලන ගතියක් තියෙනවා කියනවා. ඒ වගේම යම් කිසි කෙනෙක් ස්වර්ගයකට ගියොත් ගිහිලා ඉපදිච්ච ගමන් එයා කල්පනා කරනලු මගෙත් එක්ක හිටපු ඔක්කොම අපායි. කිසි කෙනෙක් මේ පලාතක ඇවිල්ලා නැහැ. ඉතින් එහෙව් වෙනසක් ඇති වෙලා මම මේ පිරිසුත් තැනකට ආවේ කොහොමද කියලා බලන එක අනිවාර්යයෙන්ම දිව්‍ය සැප විඳින්න ඉස්සලා සිද්ධ වෙනවා. ප්‍රතිවේක්ෂාවක් සිද්ධ වෙනවා. ඒතකොට යාට තේරෙනවා කොච්චර දෝ කිව්වා. කොච්චර දෝ උගන්වන නමුත් ඒ එක්කෙනෙක්වත් ඒක හිතට ගත්තේ නැහැ. ඒ නමුත් මම ඒකෙන් ආදර්ශයක් ගන්න මම යන්තම් ජාම බේරගත්තා. ඒ නිසා මම මෙතෙන්ට ආවා. අනික ඔක්කොම Tamange ගෙදර යනවා වගේ අපායි කියලා ඒ ප්‍රත්‍යවේක්ෂා ඥාණය අර ගිය ගමනේ තියෙන දුෂ්කරතාවයට සාපේක්ෂව අපිට ලැබෙන අතිරේක ලාභයක්. ඒ ප්‍රත්‍යවේක්ෂා ඥාණය කරන වෙලාවේදී විශේෂ සමාධියක් නැහැ. නමුත් සංසන්දනාත්මකව නිමිත්ත පහළ වෙලා පේනවා මං වෙනදනම් මේ වැඩේට කොච්චර දඟලනවද මම මේ වෙනදට මේ වෙලාවට කොච්චර සැලෙනවද දැන් මම දන්නවා ඒක වැඩි දඟලන්නේ නැතුව සැලෙන්නේ නැතුව වෙනදී බාර ගන්න කැමැති නමුත් ඒක නිකන් හම්බෙච්ච එකක් නෙවෙයි ඒක උපයන ලද්දක් ඒක නිසා බුදුරජාණන් වහන්සේ සඳහන් කරනවා නතේන තීරෝ හෝති යේනස්ස පලිතං සිරෝ පරිපක්කෝ වයෝතස්ස මොගජින්නෝති උච්චති මේ ඉස පැහුණු පමණින් තෙරුණාංශ කෙනෙක් වෙන්නේ නැහැ. ඒක නිකන් පැදුරට නාක වෙච්චි නාකියෙක් විතරයි. තෙරුණාංශකම උපයන්න ඕන. අවුරුදු 20 හම්බුරාට නිකන් තෙරුණාංශ වෙන්නේ නැහැ. ලොකු සංහසේ ඉන්නකම් කියනවා හැමදාම උපේපන්. කිසිම විදියකට මම වැඩිමාල් කියලා මට මේ දැනුම තියනවායි කියලා මට ඊයේ භාවනා හරියයි කියලා මොකක්වත් බෑ. ඒ උපේනකොට යාට තේරෙනවා ඒ ඒ උපයන්නත් බෑ ඇත්තටම පින පහළ වෙලා නැතුව. එතකොට ඉනේ පච්ච වේකන නිමිත්ත මේ පරදින හැම කෙනෙක් දකින්නකොට මෙයාට නිමිත්තක් එනවා. කවුරු හරි කෙන්දිරි ගන්නවා බෑ කියනවා වැටෙනවා ලැජ්ජ අපහත් කරන සරකන් කතා කරනවා නෙවෙයි. අනේ මාත් මෙතන හිටියානේ. මාත් මේ වෙලාවේදී බෑ කියලා ගියානේ. අද මං යන්නේ අද මං අල්ලනවා. එතකොට යා අර වැරදිච්ච දේ නිමිත්තක් කරගන්න. ඒකල සංසන්දනය කරන මටත් මෙහෙම වෙලාවක් තිබුණා. අද යන්තම් ඔලූස ගන්න පුළුවන් කියලා ඒ පච්චවෙකන නිමිත්තත් මාර්ගඵල සමාපත්තියට ඥානයට තමයි උදව් වෙන්නේ. ලැබුවා වූ මාර්ගඵලය සංසන්දනය කරලා බලන්න පුළුවන් ඉන්නේ එයාටම පමණයි. කිසිම කෙනෙකුට කියන්න බෑ මේ අහවල් ධ්‍යානෙ ලැබලා තියෙන්නේ අහවල් මාර්ගඵල ලැබලා තියෙන කියලා. ආසේ අනුසීඥානෙ තියෙන ਸਰවචන්නාංශයට පුළුවන් ඒ ඇහැ දැන්නේ. ඒක බුදුහාමරගේ පරිණිරවාණය පස්සේ ඇහැ වැහුණා. Tamanda විතරයි දැනගන්න පුළුවන් වෙන්නේ. ඒකත් ඒ පච්චවිකරණ නිමිත්තත් එක සැරයක් දැක්කට ගන්න එපයි කියනවා. ඒක නැවත නැවත එයි එන්න එන්න එන්න තේරෙනවා. තමන් මේ ගිය ගමනේ මතුවෙච්ච හැම දුෂ්කරතාවයක්ම සාතිකයක් වගේ. විඳපු හැම වෙහෙසක්ම විතරයි තමන්ට මේ ධෛර්යයක් පිණිස පිරිච්ච ගතියක් විතර හේතු වෙන්නේ. ඒ නිසා දරුවෙකුට උගන්වනවා නම් නැත්නම් ගෝලයකට බාට කියලා දෙන එයාට ඒ දුක විඳින්න දෙන එක තමයි හොඳම වැඩේ. ආරස්සාව වැඩද විඳින්න දෙනවා. වැටුනොත් මම බලා ගන්න. හැබැයි උඹ කරගන්න. නෑ උඹ හිටපන් මං කරලා දෙන්නම් කියනවනම් අරූ කොරෙක් වෙනවා. අන්තභාගකාරයෙක් වෙනවා. ඒක නිසා මේ අදාළ ටික යාට කරගන්න දෙන එක තමයි බුදුරජාණන් වහන්සේ අපිට කිව්වේ මම ගැලවුම් කාර්යයක් නෙවෙයි. මෙන්න පාර තියෙනවා. උඹලා ඵලයක්. මට මේකට කරන්න දෙයක් නැහැ කියලා. ඉතින් අපි ගිහිල්ලා බුදුහාමුදුරන්ගේ පිටිපස්සේ ගිහිල්ලා බෝධි බෝධිනාංශ වටේ කැර කැරකි වතුර වක්කර වක්කර කරන අනේ බබෙක් හම්බ වෙන්න මට අනේ මට පිටරට යන්න වීසා හදලා දෙන්න අනේ මට මේ ඉංග්‍රීසි ටිකක් ඉගෙන ගන්න දෙන්න කියලා අර බුදුහාමුදුරුවොත් අපිට මේ දෙයියෙක් කරගන්න හදන. පැහැදිලිවම අතකසා දාලා තියෙන බුදුහාමුදුරුවෝ. ඒ අතකසා දාලා තියෙන මුඹල මිනිස්සුયો කරන්නේ. මේ කොන්දපන් නැති කොඳුවට පැල නැති සතු කරන්න නෙමෙයි. ඒ නිසා බුදුහාමුදුරුවොත් අපි අර මට්ටමට දාන්න හදනවා. ඔය කවුද මන් දන්නේ ලියලා තිබුණා මේ බුදුහාම ස්වාමීන් වහන්සේ හරියට බයින්වයි කියලා මේ පිංකම් කරන එක පිළිබඳව මගේ කට උල් වෙලාමයි තියෙන්නේ පැත්ත. මන් දන්නේ මොකද්ද වෙලා තියෙන්නේ කියලා. මෙච්චර ලස්සන මේ පාරතියෙදී තවත් මොන ලාමක දේවල් කර කර ඉන්නවද? යත් භාවීන තත් භාවී. භාවී චේනන තද නත්තං. ඇති වෙන දේ වෙනවා වෙන දෙයක් වෙන්නේ ඕකමයි. මේක හරියට සතෙකුට දීපු විසකට තියෙන ප්‍රතිවිසක් වගේ ඇයි යකෝ බොන්නේ නැත්තේ කියලා අහලා තියෙනවා. මේක කර්මේ බාරගනින් කරපන්. එතකොට අපිට පශ්චාත්තාප වෙන්න වෙන්නේ හම්බෙච්ච සාසනෙන් වැඩක් ගත්තා වෙනවා. ඒ නිසා මේ ලෝකයා යනවායි කියලා මේ කාමේතිකී කිහිල්ලා නටබොන ඇටිල්ල කාටවත් නැති නා ඔක්කොගෙම තියෙනවා. ඒකෙන් ආදර්ශය අරගෙන මේ හරි පාට දාගත්තට පස්සේ ඒන ඒ ඒ එක එක සමාධියට අදාළ ප්‍රඥාවක් තියෙනවා. කිසිම ප්‍රඥාවක් පහළ වෙන්නේ නැහැ සමාධිය නැතුව. අපි මේ සමාධියත් ඉස්සලා තියෙන සතිය. සද්ධා, විරිය, සති, සමාධි, ප්‍රඥා. ඉතින් අපි කරන්නේ මේ වැඩමුළුවේදී සමාධිය සහ ප්‍රඥාවට අදාළ වෙන සතිය පුළුවන් ක්‍රමයට අඳුල්ලා දීලා යෝගාවචරයේ කරේ තිබ්බ විය ගහක් වගේ ධූරයක් වගේ කියනක බිම තියන්න නැතුව ඇදපන්. ඒ සතිය දිගට වඩපන් වඩනකොට ওই සමාධියත් ඔය ප්‍රඥාවත් ලැබෙනවා. ඒ ඇත්තටම කියනවා නම් ඒ සමාධිය නොලැබුණත් ඒ ප්‍රඥාව නැලබුණත් මේ සතිය වැඩුවා කියන එකවත් ලොකුම ආඩම්බරයක්. අපි සංසාරේ කරපු නැති දෙයක්. ඉතින් ඒක මේ වගේ පිරිසක් එක්ක කරනවා කියලා කියනකොට නම් ඊටත් වැඩිය පිනක්. මොකද සමග්ගාණන් තපෝසුකෝ. සමගියෝ ඉන්න අයට තපස සැපයක් නැත්නම් මේක හරි කටුකොහලක්. ඉතින් ඒ නිසා බලන්නත් ඕනේ මේ කියන මේ වැඩි යුතු ධර්ම අපි තුල වැඩෙන අතර පුළුවන් තරම් බලන්න ඕන එක ඒ වගේ වැඩ කරන පිරිසක් එක්ක ඉඳලා ඒකටත් ආදර්ශයක් විදිහට පස්ස බලන්න පස්ස ගහන්න යන්නේ නැතුව ඉදිරිය බලන්න යන්න පටන් අරගත්තොත් මේ යුගයේ අද අපිට හම්බෙලා තියෙන මේ සාසනයේ යම් ප්‍රමාණයකට මේ දිදුලන යුගයේ උපරිම ප්‍රයෝජන ගන්න පුළුවන්. එහෙම නැත්නම් අපිට අඬ අඬ පශ්චාත්තාප වෙවි වැරදි පැත්ත ගැන කල්පනා කරන්න වෙන්නේ එහෙම වෙන්න දෙන්නේ නැතුව තමන්ගේ ගමනම ජීවන රටාවම නිහඬ බණක් වාටපත් කරගෙන ඒ අදාළ සතිය, ඒ අදාළ සමාධි, අදාළ ප්‍රඥා පහළ කර ගැනීමට මේ ධර්මයක් දේශනයත් ධර්ම දේශනා මාලාවත් එකසේ හේතු වාසනා වේවා කියන ප්‍රාර්ථනාවයි. අපේ මේ ධර්ම දේශනා මාලාවෙනි මම සතහන් කරනවා. සියලු දෙනාට සැනසීම උදා වේවා කියලා ප්‍රාර්ථනා